දැහි අවසරයි හිනින්නාංශයෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසක භාවනා වැඩපිළිවෙලේ ධර්මදේශනා වාරයට පැමිණලා තියෙන ශිළුම දෙනායි ධර්මදේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා බහුකාරා ච සාරාඤ්ඤා ධම්මෝ තීති මින්නාංශ මෙණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවකට මුළු දීලා ගත කරන අවස්ථාවක්. අපි මේක සලකන්නේ ජීවිතේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් විදිහට. ඒ නිසා අපි මීට කලින් මේ වගේ වැඩමුළුවලදීත් මතක් කරගත්ත විදිහට ඒ වැඩමුළුවට කරන්න තියෙන උපරිම අනුග්‍රහය කරනවා. ඒ අනුග්‍රහ අතර ਸਰුවචනාංශේ තමන්නාංශයේ අත්දැකීම් අනුව විස්තර කරනවා. මෙවැනි වැඩමුළුවකට දැක්විය යුතු අනුග්‍රහවල හිත අලුත් කර ගැනීමට ඉතාමත්ම වැදගත් වෙන්නේ තමන්ගේ සීලය පිළිබඳව අලුත් වීමක්. ඉතින් ඒකට අපි සීලානුගහිතය කියලා කියනවා. ඒ නිසා අපි සාමාන්‍ය නිති රකින්න පංචිල් වෙනුවට අටසිල් සමාදන් වෙලා අපි වෙනස් කාලසටහනකට වෙනස් ආහාර ක්‍රමයකට වෙනස් ඇඳුම් ක්‍රමයකට වෙනස් ලැබුම් පොළවල් හොයාගෙන ඒ සියල්ල වෙනස් කර ගන්නවා හිත අලුත් කර ගැනීමේ වටපිටාව සකස් කිරීමක් වශයෙන්. ඒකට අපි කියනවා සීලානුගහිතය කියලා. ඉතින් ඒක පිළිබඳව කතන්දර ගොඩක් තියෙනවා. කෙසේ නමුත් මෙතනින් ඔක්කොමලා මේ Taman සීලයක් රකින්නවා කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව සෑහෙන අවබෝධයක් තියෙනවා. ඒ වගේම අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවටත් මේ සීලානුගහිතේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී කෙටි මතක් කරගන්නෙමු පළවෙනි අනුග්‍රහිතය තමයි සීලානුග්‍රහිතය අපි ඒක උදේ ශිල් සමාදන් කරවීමෙන් සංකේතවත් කරා. දෙක තමයි සුතානුග්‍රහිතේ මේ වගේ අපි රැස් වෙලා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම කටයුතු වලට යෙදෙනවා. ඉතින් ඒක ආදර්ශයක් පිණිස ශරුවචන් වහන්සේ බණ අහලා තියෙනවා. නිකන් සම්ප්‍රදාන කුල වීම සඳහා ඒ කොටිකන්න තිස්ස සෝන හාමුදුරුවන්ගේ බුදුහාමුදුරුවෝ බණ ටිකක් අහලා තියෙනවා සර්වචනන්සේ දේශනා කරපු එකම ඒ තරමටම ධර්මය තමන්ගේ ගුරුතන්හි සලකලා දැනගෙන හිටියත් ඒ දේ නැවත නැවත ඇසීමෙන් අර කරගෙන යන භාවනාවට හම්බෙන ප්‍රායෝගික ඥාණය මේ සුතමේ ඥාන කියලා පැත්තක දාන්න නැතුව අවශ්‍ය වෙලාවට පැලයකට වතුරක් කරනවා වගේ සුතමේ ඥාණය දෙන්න ඕනේ. ඒකට අපි සූතානුග්‍රහිතය කියනවා. ඒ නිසා අපිට ලැබෙන ලාභේ තමයි බහුසුත භාවය, අසුවිරු ඥාන, පොතේ දැනුම. දැන් අපි මේ පැයේ කාලේ ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිතයක් සරුවචනසේ දේශනා කළා තියෙනවා. සර්වඥ ශාසනික විතරයි සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒ මොකද අනිකුත් සියලු ශාසන දේව ධර්මයක් සුද්ධ ලියවිල්ලක් කතා කරනවා මිසක් ඒ ලියවිල්ල සාකච්ඡාවට ලක් කරන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒක සාකච්ඡාවට ලක් කරොත් සදාකාලික අපායට යොමු වෙනවා. ඒ නිසා ඒක තියෙන්නේ බාර ගන්න එක. මොකද ਸਰවඥ දේශනාව ਸਰවඥයි. එසේ නමුත් සාකච්ඡා නොකර බාර ගන්න එපයි කියලා අපිට ਸਰවඥන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඒ නිසා මොන දෙයක් කවුරු කිව්වත් ඒක සාකච්ඡාවට ලක් නොකර විමසුනුවන්ට ලක් නොකර බාර ගත්තොත් එවැනි කෙනෙකුට ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දිහිතා කියලා කියන්න බෑ කියන එක බුදුහාමුදුරුව අපි ශිෂ්‍යයන් වශයෙන් බාර ගන්න කැමති නෑ. අපි වෙත පැමිණෙන කිසිම දෙයක් සාකච්ඡා නොකළ යුතු හෝ සාකච්ඡා නොකර බාර ගන්නවා. ඒ නිසා අපිට සාකච්ඡාවේදී විශාල ඊට ප්‍රස්තාවක් ලැබෙනවා දෙපැත්තට sannivedanaya කරන දැන් ධර්ම දේශනාවකදී නම් එක්කෙනෙක් කතා කරනවා අනිත් කට්ටිය අහගෙන ඉන්න එක විතරයි. සාකච්ඡාවේදී එහෙම නෑ. අපි දවල් කෙරුවා වගේ තමන්ගේ ප්‍රශ්න තමන්ගේ ගැටළු ස්ථාන විසඳා ගැනීම සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක සාකච්ඡාවට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් අනුග්‍රහ කරාට පස්සේ තමයි කෙනෙක් සමත භාවනා වශයෙන් සමත අනුග්‍රහිතේ විපස්සනා භාවනාවක් වශයෙන් විපස්සනා අනුග්‍රහිතේ කරන්නේ ඒ දෙක නොකරත් බෑ. කොච්චර බණ ඇහුවත් කොච්චර සිල් රැක්කත් කොච්චර ධර්ම සාකච්ඡා කරත් ඒ කල යුතු සමත විදර්ශනා අනුග්‍රහ දෙක නැතුව කරන්නත් බෑ. ඒක හරියට ප්‍රායෝගික පන්ති වගේ. නමුත් ප්‍රායෝගික පන්ති වලට ඉස්සෙල්ලා මේ මූල ධර්ම දැනුම පටපිටාව ඒකට අවශ්‍ය මානසිකත්වයේ තියෙන්න ඕන. ඉතින් මේ පහට අපි අනුග්‍රහිත පහක් කියලා කියනවා. ඊට වඩා ගොඩාක් විස්තර සහිතයි මේ ਸਰවචනාංශේ පිටු කර දක්වන වෙලාවක් මේ වගේ තමන්ගේ චේතෝ විමුක්තිය චේතෝ විමුක්ති ඵල සමාපත්තියක් ප්‍රඥා විමුක්තියක් ප්‍රඥා විමුක්ති ඵලයක් ලබන්න කැමති කෙනා නිතරම බලන්න ඕනේ ඒක නිකන් හම්බ වෙන්නේ මේ තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවලා හැකිතාක් සීලානුගහිතේ සුතානුගහිතේ සකච්ඡානුගහිතේ සමතානුගහිතේ විපස්සනානුගහිතේ යෙදෙනවා අපි ඒකට කියන ආගමානුකූල ජීවිතයක් කියලා කියනවා ධර්මානුකූල ජීවිතයක් කියලා කියනවා ඉතින් ඒ සඳහා සාමාන්‍ය බුද්ධිය තමයි පාවිච්චි කරන්න ඕනේ ඒ සාමාන්‍ය බුද්ධිය අවශ්‍ය උපමාන ටික තමයි සරුවචනංශ මේ පෙන්නන්නේ. ඊට පස්සේ අපි මේ අනුග්‍රහිත පිළිබඳව හැම වැඩමුළුවකම මතක් කරගන්න මේ කරුණු ටික මතක් කරාට පස්සේ අපි මේ වැඩමුළුව සඳහා සාකච්ඡා කරේ නෑ මොන මාතෘකාව යනවාද කියලා. නමුත් අපි නිස්සරණවනේ ගැඬ කෙරීගෙන යන භාවනා වැඩපිළිවෙලක් ඒකට කරන ධර්මදේශනත් අනුව බලනකොට මේ අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ ඇමරිකාවට ගිහිල්ලා පටන් අරගත්ත ඒ දසුත්තර සූත්‍රය මාත්‍රකා සාපේන මූලික ප්‍රභවයේ බවට පත් වෙලා තියෙනවා. ඒ දසුත්තර සූත්‍රය මේ තරම් අපේ අතර ජනප්‍රිය වෙන්න හේතු කරුණු රාශියක් තියෙනවා. මාතෘකාවට බයින් ඉස්සලා අපි ඒක පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ අපි මොන වගේ දෙයක්ද මේ කතා කරන්න හදන්නේ කියලා. මේ දසුත්තර සූත්‍රය පළමුවෙනි වතාවට මානව ඉතිහාසයේ දැනුම ප්‍රස්ථාරගත කරපු අවස්ථාව. දැනුමක් ගොනු කරපු අවස්ථාවක්. ඊට ඉස්සර තිබිලා තියෙනවා Hindu පුරාණයක් උපනිෂද් ධර්ම. ඒකේ පොත් තියෙනවා තෑහෙන ප්‍රමාණයක් මුද්‍රණය වෙලා කිසිම දෙයක ගුණයක් නැහැ. ඊටාම පුංචි පුංචි පුංචි ගුණ වීම් තියෙනවා. ඒක පිළිබඳව පරිශන කරපු ඉන්දියන් එක්කෙනෙක්ම ලියලා කියනවා ඒ සියලු ගුණ ලැබුණේ ਸਰවචනාංශේ ඉපදිලා ਸਰවචනාංශේ දීපු ව්‍යාකරණයට අනුව කියලා. ඒ සෑම පොතක්ම අච්චු ගහලා තියෙන්නේ 6 වෙනි සත වර්ෂයට පස්සේ. ඒ නිසා එක්කෝටම ව්‍යාකරණයක් ඉදිරිපත් කිරීමේදී අනුපොබ්බ ක්‍රියාපටිපාටියක් එහෙම නැතුව මේ වගේම ප්‍රායෝගික අංශයක් මානව මනසට ඉස්සල්ලාම දීලා තියෙන ਸਰවචන් වහන්සේ. නිසා ਸਰවචනසේ දැනුමක් විතරක් නෙවෙයි ඒ දැනුම ගොනු කරන හැටි එපිස්ටමොලොජි දෙනකොට ඒක ඉස්සෙල්ලාම අල්ලාගත්තේ එනත ඒක තියෙන වටිනාකම මේ දෙයක තියෙන ගුණවක තියෙන වටිනාකම අල්ලාගත්ත පළවෙනි ශා วก ය තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශේ දැන හෝ නොදැන බුදුහාමුදුරන් කලින් පිරුණම් පෑ පිරුණම් පාන වෙලා වෙනකොට දැනුම කියන එකේ ප්‍රායෝගික පැත්ත කියන එකේ මූලධර්ම කියන එකේ කෙලෝරක් නැහැ. සියලු දෙනා මේකේ යෙතිලා ධර්ම සාගරේ කිමිතිලා වැඩ ගන්න අතර සාර්ථක සාසය නිතරම කල්පනා කරලා තියෙනවා. දැන් මේක ගොනු කරලා ප්‍රස්ථාරගත කරලා පිළිවෙලක තිබ්බේ නැත්නම් මේක ආයශරයක් ඉලපතක ලනුව ගැලවිලා ගියාම කූරු කූරු වෙන්නවා වගේ මේ ගොනුව නැති වෙනවා. මේ ਸਰවචන්සේ ඉන්න කාලේ තියෙන ගොනු ඉස්සරහට එන්නේ ඉතින් මේකට මොකද්ද කරන්න ඕනේ කියලා කීප වතාවක යම් යම් අවස්ථාවල ਸਰවචනාසරත් යෝජනා කරලා කියනවා මේකට අපි මොකක් හරි පිළිවෙලක් කරලා පෙළගස්සලා තියමු කියලා විනය පිළිබඳ ප්‍රශ්න අහන වෙලාවේදී ਸਰවචනස කෙලින්ම කියලා තියෙනවා ඒක සාරිපුත්ත බුද්ධ විෂයක් ශ්‍රාවක විෂයක් නෙවෙයි ඒකට වෙලාව මම දන්නවා මම ඒක ගොනු කරන්නම් කියලා අචම භික්ෂු විනය ගත්තාම අපිට ඒ තියෙන ශික්ෂාපද 227 වික්ෂුණී ශාසනයක තියෙන 318 ਸਰවචන්සිය පිරිනම් පාණ්ඩිස්ල ගොනු වුණා. ඒක තමයි අපේ විනය කියලා කියන්නේ. එහෙම නැත්නම් චර්යා පද්ධතිය. ඉන් චර්යා පද්ධතිය හරි වැදගත් අද තියෙන භික්ෂු සමාජයේ ගුණවක තියාගන්න. ඊට පස්සේ ධර්මයේ ගන්නකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගත්ත පුද්ගලික ප්‍රයත්න දෙකක් ත්‍රිපිටකය බලනකොට පේන්න තියෙනවා. එකක් තමයි මේ අපි ගත්ත දසුත්තර සූත්‍රයේ ඉස්සලා තියෙන සංගීති සූත්‍රය. ඒ දෙකම තියෙන්නේ දීඝනිකායේ අන්තිම සූත්‍ර දෙක වශයෙන්. මේ සංගීති සූත්‍රයේදී සාරිපුත්‍ර සාංශේ සියලු දැනුම එකතු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියල්ල එකතු කරලා පළවෙනිම ගහපු කටු සතහන එකේ පේන්න තියෙනවා. එකේ කරුණු මෙච්චරක් බුදුහාමරෝ කියලා තියෙනවා. එක සූත්‍රයක එක කර්ම ගන්න. දෙකේ කරුණු මෙච්චරක් කියලා කියනවා. තුනේ කරුණු මෙච්චරක් කියලා කියනවා කියලා. කරුණු 11ක් දක්වා කියන ඔක්කොම ගොනු කරලා තිනවා හරියට උදාහරණයක් වශයෙන් කියනවා දැන් කියන අංගුත්තර නිකාය වගේ. අංගුත්තර නිකාය තමයි සජ්ජායනා වේලාවේදී මහරතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ දැනුම ඒකක නිපාතේ, දික නිපාතේ, තික නිපාතේ, චතුක්ක නිපාතේ කිය ඔක්කොම ගොනු කරා. ඒ ගොනු කිරීමේ මූලික සැකස්ම නැත්නම් ඒක පුද්ගල ප්‍රයත්නය සංගීත සූත්‍රේ පේන්න තියෙනවා. ඊට පස්සේ ඒ එකතු කරපු දැනුම දසුතරම් පවක්කාමේ පත්තුන් නිබ්බාන පච්චා කියලා ඒ දැනුම නිකන් එකතු කරා විතරක් නෙවෙයි නොදන්න කෙනෙක්ගේ ඉඳලා නිවන් දක්නා තැන දක්වා අනුපූර්ව පිළිවෙලට කරපු එක තමයි මේ සංගීති සූත්‍රය කියන්නේ. දසුත්‍ර සූත්‍රය ඉදිරිපත් කරපු කරුණු වලට පස්සේ දසුත්‍ර සූත්‍රයේ තියෙන හුදු කරුණු රැස්කිරීමක් පමණයි සංගීති සූත්‍රය. දසුත්‍ර සූත්‍රයේ තියෙන ඒක නොදන්න කෙනෙක්ගේ ඉඳලා සම්පූර්ණ අවබෝධය ලබන කෙනා දක්වා ප්‍රායෝගික කොඳු යටපලක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දසුත්‍ර සූත්‍රයේ සංගීතේ සූත්‍රයටත් වැඩිය ගොනු වෙච්ච සූත්‍රයක් මේක තමයි පසු කාලීනව මේ මහරහතන් වහන්සේලා 500ක් ਸਰවචනාසිකේ පිරිනොම් පෑමෙන් 100 වෙනි දවසේ ධර්ම සංගායනාවට පාදක කරලා තියෙනවා. ඉතින් ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊටාම අහිංසක, ඊටාම මෛත්‍රියෙන් යුක්ත, ඊටාම යුතුයකම් දන්න අග්‍ර ශ්‍රාවක නැත්නම් ධර්මසේනාධිපති උනේ නිකම්ම නිකන් නෙවෙයි. ඒක නිකම් පෙර කළ බිමට පාරමිතා පිළිලා බුදුරජාණන්සේ දීපු තාන්නමානයක් විතරක් නෙවෙයි. උන්වහන්සේ පුදුමාකාර විදිහට අදාපින සංඝයාට අම්මා කෙනෙක් වගේ කරලා තියෙන සේවාව දිහා බලනකොට බුදුහාමුදුරන්ට එහෙම කෙනෙක් නොහිටියා නම් අපේ ආගමටත් යේසුස් වහන්සේගේ ආගමට වෙච්ච දේ වෙන්නේ කියලා. යේසුස් වහන්සේ පත් කරපු අපෝස්තල්වරු සුදුසු උනේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ සමහරව අඩු. සමහරව මාළු අල්ලන මිනිස්සු. ඒගොල්ලෝ මේ කරුණු තෝරලා ලියලා තිබ්බට බයිබලයේ කියනකොට තේරෙනවා මේ අනුපූර්ව පිළිවෙලකට මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කතාවක් එක දැක් ගන්න බෑ. ඒ වගේ මේ කොහටද මේක යොමු කරලා තියෙන්නේ කියලා ආරම්භයේ ඉඳලා එහාට ඉලක්ක දෙන්න පුළුවන් කමක් නැතරතුරු රාශියක් තියෙනවා. ඒක දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊට වැඩිය තමන් වහන්සේ අවශ්‍ය කරන්නේ රහත් මාර්ගය ලබාගෙන එහෙම නැත්නම් කියනවා නම් ධර්ම සේනාධිපතිකම ලබාගෙන ඒක හංගන්නවක්වත් වසංගණ්ඩයක් නැතුව පෘ탁ජනියෙකුට මේක අත ගන්න අත ගන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කොහොමද ඉදිරියට යන්නේ කියන එක ඉදිරිපත් කළ තියෙන හැටි බලනකොට පේනවා උන්වහන්සේ ළඟ තිබිච්ච අපි වගේ මේ අවුරුදු 2600කට පස්සේ එන ජනතාවට අපි කියන්නේ විනීය ජනතාව කියලා. අන්නේ විනීය ජනතාව ගැන කොච්චරක් ගැඹුරින් හිතලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන සාංශය දෙනම ළඟ ළඟ පිරිනවම් පෑවා. ඒකෝර සරුවචනාංශයේ දවසක් කියනවා අතු දෙකක් තිබුණ විශාල ගහක මේ මහා අතු දෙකම කඩා වැටෙනවා වගේ මට දැන් පේන්නේ මහා පාළුවක් මට දැනෙනවා කියලා ශාසනේ. මොකද මේ බර උස්සන්න ඒ ඒ ගෙනියකේ ධූරය වාක්‍යෙම උස්සන්න කෙනෙක් විකල්පයක් නැහැ අනුප්‍රාප්තිකෙක් නැහැ. නමුත් සර්වචනාංශයේත් එකම කියනවා මම සංස්කාරයන් පිළිබඳ ගොඩාක්කල් භාවනා කරපු නිසා ਸਰවචනාසේට පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය කියලා. ඒ තරම් හිස්තනක් ඇති වෙලා තියෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිරිනුවම් පෑම. නමුත් මේ සූත්‍රය කියනකොට තේරෙනවා උන්වහන්සේ කළ යුතු ටික ගොනු කරලා තිබිලා කියනවා. ඒ ගොනුව දිහා බලනකොට ඒකේ තියෙන්නේ ප්‍රශ්න 10ක් අහනවා. එකේ ඒවෙන් උත්තර දෙන්න ඕනේ. එකේ ඒවෙන් ප්‍රශ්න 10, එකේ ඒවෙන් උත්තර 10. දෙකේ වෙන් ප්‍රශ්න 10යි දෙකේම උත්තර 10යි. තුනේ වෙන් ප්‍රශ්න 10යි තුනේම උත්තර 10යි. නිකන් දැනුම පිළිබඳව ක්‍රීඩාවක් වගේ. දැන් සාමාන්‍ය දැනුම නෙවෙයි දැනුම පිළිබඳ ගොනුවක්. ඉතින් ඒකෙදි පළවෙනිම ප්‍රශ්න තමයි අහන්නේ කතමේ ධම්මා බහුකාරා. ඒක අහනවා පළවෙනි පොතේ අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා කියනකොට වැඩියෙන්ම උපකාර වෙන ධර්මය මොකද්ද කියලා. කියන අපේ සිංහල භාෂාවෙන් කියනවා බහූපකාරා. ඉතින් මේ පළවෙනි මේ දසුත්‍ර සූත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ තමයි කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. ඒ සාරිපුත්‍ර සාංශ උත්තර දෙනවා අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. මුළු ශාසනයෙම පිටු කරලා ගත්තොත් අපිට ශාසනයෙන් හම්බෙන උපකාරය තමයි අප්‍රමාදී. අප්‍රමාදී කියන්නේ දේවල් පස්සට දාන්න එපා. පමා කරන්න එපා. අපේ හැම නිදහසට කරුණාත්ම තියෙන්නේ කල යුත්තේ කරන්නේ නැතුව ඒ වෙනුවට නිදහසට කරුණ දීම. ඉතින් ඒක අපි සාමාන්‍ය විදිහට පමාව කියලා කියනවා. ඒ වෙනුවට අප්‍රමාදය කියලා වචනයක් හදලා දාලා කියනවා. අද සිංහල භාෂාවේ වචනේ නැහැ. අද පමාව කියන එක සිංහල භාෂාවේ තියෙනවා. අපි මොනව කරන්න කියත් පමයි. නමුත් ඒ පමාව කියන වචනේ අපිට හිතා ගන්න වෙනවා අප්‍රමාදීව යම් කෙනෙක් කටයුතු කරනවා නම් කොහොමද ඒ කෙනාට ඒ ਸਰුවචනanse බලාපොරොත්තු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම පැවිදි වෙන කාලේ පැවිදෙන්ට ඉන්න වෙලාවේ මට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ බුදුචානන්සේගේ ධර්ම පිටු කෙරුවොත්, ගොනු කෙරුවොත් අපිට මේ මහා තෝගයක් ඉගෙන ගන්න බෑනේ පොත් කොට ගත්තොත් පොත් 40 55ක් තියෙනවා. එක පොතකුත් පිටු 400 500 ලොකු පොත් ඉතින් මේවා මම මේ මේ පුස්තකාලය තමයි මම ඒ දවස්වල පාවිච්චි කරේ. ලොකු සංහස මට ඉඳ දීලා තිබුණා. මම ඉතින් ගිනියලා කියවනවා කියවනවා කියවනවා කියවනවා. මොන්න තාලෙන්වත් පටන් ගන්නත් බෑ ඉවර කරන්නත් බෑ. ඒ තරම්ම තොගයක් තියෙන. දැන් මේ සරුවචන වචනේ. ඊට පස්සේ එක එකට ලියපු අටුවාවල් ගත්තොත් අටුවාගෙන අර්ථකතන ඒ පොත් ඔක්කොම එකතු වෙච්චාම අර වගේම ගාණක් තියෙනවා. ඊට පස්සේ ඒකට ලියපු ටීකාවල් තියෙනවා. දෙක තුන තියෙනවා. ඊට පස්සේ ටීකාවට දීපු ටිප්පණිය තියෙනවා පදගත අර්ථ. ඉතින් ඒ ටික ඔක්කොම ගත්තොත් පුස්තකාලය කතරයි. කිසිම කෙනෙකුට කවමදාකවත් ඒ ටික ඔක්කොම කියවලා අර්ථ ගන්න බෑ. ඉතින් බුරුමේ තියෙනවා දැනට ත්‍රිපිටකාචාර්ය කියලා නේද ත්‍රිපිටක ධාර කියලා ਸਰුවඥ වචනේ වස පමණක් කටපාඩම් කරගෙන ඕනම තැනක ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන් ක්‍රමයක් ඒම ත්‍රිපිටකයේ ධාර ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නාවක් හිටියා මං ඉන්න කාලේ බුරුමේ. මං ඉන්න වෙලාවෙත් එක තරුණ සංශනමක් ඒ විභාගෙන් පාස් වුණා. ඒ කෙනෙක් පාස් වුණාට පස්සේ මුළු රටම හරියට දන්ත ධාතුන් වහන්සේට වගේ සලකනවා. යන යන තැන දෙන්න තියෙන උපස්ථාන කරලා රජයෙන් අනුග්‍රහ කරලා ඒ ශාසි ඔක්කොම පිරිවෙනේ වැඩ ටිකයි ශිෂ්‍යයන්ගේ වැඩ ටිකයි ඔක්කොම ටික රාජ්‍ය අනුග්‍රහය දෙනවා. මොකද ඒක කලාතුරකින් වෙන දෙයක් ලංකාවේ කවුරක්වත් නැහැ. එන ත්‍රිපිටකදර කවුරක්වත් නැහැ. මේ ත්‍රිපිටක ධර්ම විභාගයට අපි ගිය පාරේ යනකොට ශාලාවල ඇස් කළ තුන මේ වගේ චත්ත සංගායනා තුන ශාලාව. ඒකේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ප්‍රශ්න කරන තරම් දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් බොහොම තේජවත් ආසනයක් පනවලා තියෙනවා. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ඉන්නවා. එයාට සාමාන්‍ය ආසනයක් තියෙනවා. මෙතන මෙහා පැත්තේ ගිහියෙක් ඉන්න මුළු ත්‍රිපිටකයම කියවලා පුරුදු කරවෝ පොත් ටික පෙළගස්සලා තියා ඉනවා. දැන් මේ ලොකු ස්වාමීන් වහන්සේ මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් අර ශිෂ්‍යයා කටපාඩම්ෙන් දෙන්නේ. එතනම ගිහිලා ඉඳගෙන පොත බලලා කියනවා. හරිද කියලා. ඉතින් ඒකට අර පොත් 56ම කරුණු ඒ ශාංශිත කියලා උත්තර දෙන්න පුළුවන් නම් ඉතින් ඊට පස්සේ රටට ප්‍රකාශයක් කරනවා අපිට ත්‍රිපිටක දර ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා කියලා. ඉතින් මුළු රට්ටුම මුළු රජයම ප්‍රීතිഘോഷා කරනවා. ඒක රජ කාලේ ඉඳලා අවිල්ල තියෙන ක්‍රමයක්. ඒ යම් කිසි කෙනෙක් ත්‍රිපිටක දර වුණා නම් ඒ ස්වාමීන් වහන්සේගේ අම්මටයි අපච්චටයි රජයෙන් ගවන්න ඉස්සර නීචක් තිබිලා තියෙනවා. ඉතින් පස්සේ පහු වෙනකොට ඉදිරිපත් වෙන අපේක්ෂක වෙන ඇතුළ මොකද ඒ හරිම අමාරු විභාගයක්. මොකද දෙන්නේ නෑ ලේසි කෙනෙකුට. ආහන ප්‍රශ්නාන ස්වාමීන් වහන්සේ පුදුම තීක්ෂණයි. ඉතින් අන්තිමට මේ ඉදිරිපත් වෙන්නේ නැති නිසා රජුරෝ කියලා කියනවා එයාගේ සහෝදර සහෝදර ඔක්කොටමත් රජෙන් අනුග්‍රහ කරනවා කියලා. එයාගේ පිරිවෙනත් බලා ගන්නවා කියලා. ඒ ඉදිරිපත් වෙන්නේ. දැන් પરම්පරා හතකට සලකනවා කියලා රජේ පොරොන්දුවක් දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ත්‍රිපිටකදර වුණොත් එයාගේ පහත් පුරුෂ પરම්පරාවටම ශිෂ්‍ය પરම්පරාවටම රාජ්‍ය අනුග්‍රහය දෙනවා. මොකද ඒ තරම් මේක තිබුණේ ඉස්සර කටපාඩමේ දැන් නම් CD එක ලාක්කුවේ දාගත්ත ගමන් ත්‍රිපිටක දාර. මේ චතුසංගණ CD එක දාගත්තාම පොඩි USB කෝඩ් එකකට ගහගන්න පුළුවන් 132 GB කියන එකට ඕන එකක් ගහලා ඕන එකක් ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ මේ පඬිතුකමෙන් තමයි. අපිට ත්‍රිපිටක දරකමක් නැහැ. නමුත් ඒ තොරතුරු ගන්න පුළුවන්. නමුත් එදා රැකගෙන ආපු හැටි හිතනද ඉන්දියා බුරුමේ තියෙන රාත්‍රී වාචන ක්‍රමය දවල්ට දැන් මේ වගේ පිළිවෙලකට ගියොත් ඒ පිළිවෙලක ඉන්නවා සාමාන්‍යයෙන් හාමුදුරු 500 600 වගේ ඒ වැඩිම කටපාඩම් කරනවා. පොඩි හාමුදුරු ටික මීමැසි කොටියක් වගේ. සක්මන් කරනවා කටපාඩම් කරනවා. ඒ කට්ටියට තහනම් ඒ පරණ ක්‍රමයේ හැටියට බුරුමේ કૃතිම ආලෝකයෙන් කටපාඩම් කරා. සූර්යාලෝකයේ තියෙනකම් කටපාඩම් කරන්න ඕනේ. මේ වෙලාවට ගුරුතුමා ඇවිල්ලා මේ කාමරයට එනවා. මේ ලයිට් නෑ මොකුත් නෑ අන්ධකාරය තියෙන්නේ. එයා ළඟ බහනක්පත් වෙනවා. ඉතින් සිස්සු ඉඳ ගන්න ඕනේ අන්ධකාරයේ. ගුරුවරයාට කටපාඩම් දෙන්න ඕනේ. රාත්‍රී වාචනය කියලා කියන්නේ ඉතින් පුංචි ආමතරෝ පවා පුදුමාකාර තුගයක් කටපාඩම් කරලා තියෙනවා. ඒ ක්‍රමයේ තමයි පැවිතගෙන ආවේ. ඒකට තමයි ඔය රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ. කෙසේ නමුත් ඒ ත්‍රිපිටකය ඉතින් 56 වෙනකොට අපි කිසිම කෙනෙක් කියවන්නේ නැති මට්ටමකට පැටලලා තිබුණා. අපි බුද්ධ ජයන්තියට එනකොට. ඒව පැත්තකට දාලා. ඊට පස්සේ ඔය සංග්‍රහ ග්‍රන්ථ තමයි කියවලා බණට කියන්නේ ජාතක කතා විතරයි. බණට කියන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය බුදු වෙනකන් කතා විතරයි. බුදු වුණාට පස්සේ කියපුවා පැත්තකට දාලා තිබ්බේ. මොකද ඒවා ගැඹුරු ඒවා තේරෙන්නේ නැහැ කියලා. නමුත් බුද්ධ ජයන්තියත් එක්ක මොකද්ද විප්ලවයක් සිද්ධ වුණා. අපේ પરම්පරාව ඇවිල්ලා තියෙන්නේ ඒකට මම හිතන්නේ පෙරම්පුරලා. ඊට පස්සේ දැන් අද වෙනකොට ලංකාවේ ගාක් බණ කියනකොට කෙලින්ම මේ වගේ සූත්‍රයක නම කියලා ඒ සූත්‍රය අනුව ධර්ම දේශනා කරන නිසා අද බෞද්ධය ලංකාවේ සෑහෙන දුරට සූත්‍ර පිටකය පිළිබඳව අවබෝධයක ඉන්නවා ඒ ඔක්කොම මේ සාරිපුත්‍ර ස්වාමීන් දා කල්පනා කරලා සිටියේම ඇඳගත්ත නිසා තමයි ඒකට මුල්ලිච් මුල්ලිච් කියන්න පුළුවන් නැත්නම් ප්‍රතිඵලයක් උනේ ওই දසුත්තර සූත්‍රය තමයි. ඒ දසුත්තර සූත්‍රයේ ඔය මං වගේ හොයන්න යන කෙනෙකුට මෙන්න මේක දැනගනින් කියලා දෙන්න එකක් මුළු pali text society එකේ ඉන්න ඔක්කොම සුද්ධ ටික හොයලා තියෙනවා. බුද්ධහමකට ගහන්න නම් මේ බුදුජානනාංශයේ කියන දේ දුර්ලභමක් හොයන්න ඕනේ. ගහපුවාන කියලා තියෙන මොකද්ද කියලා ඇහුවොත් කාටවත් කියලා නිම කරන්න බෑ. එක්කෙනෙක් කියනවා බුදුජානනාංශයේ චතුරාර්ය සත්‍ය දේශනා කරයි කියලා. බොරු නෑ. තව කෙනෙක් කියනවා නෑ නෑ බුදුජානනාංශයේ පටිච්චසමුප්පාදේ දේශනා කරයි කියලා. තව කෙනෙක් කියනවා පිස්සුද බුදුරජාණන්සේ සීල සමාධි ප්‍රඥා දේශනා කරේ කියලා. තව කෙනෙක් කියනවා බුදුහාම දේශනා කරලා රාග දෝෂ මොහොතනේ තියෙන්නේ. ඒකයි බුදුහාමර දේශනා කරේ. ඒගොල්ලෝ කියනවා රාග දෝෂ මොහ නෙමෙයි අලෝභ දෝෂ සමෝහ කියලා මේ මාත්‍රිකා ටික බුද්ධ දේශනාවේ මෙන්න මේකයි සාරය කියලා කිසිම කෙනෙකුට යුදෝපක්‍රමයක් සකස් කරගන්න බෑ. මහ රික්තක් තියෙන. ගුණයක් තියෙන. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රයත්න අතහැලා දැම්මා. පස්සේ උනික උනේ වෙන්න තිබුණ ඉතල ඒගොල්ලෝ බුද්ධහමට ආවා. බුද්ධහම වැළඳගත්තා. නමුත් බුරුම ගියාට පස්සේ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාව ගන්නන්නේ උන්වහන්සේ කෙලින්ම කිව්වා මුළු බුද්ධ ආගම අප්‍රමාද පදේ තියෙනයි. ඒකයි බුදුරජාණන්සේ පිටම පාන වෙලාවේදී අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා කියන එක බුරුමේ බොහොම ප්‍රසිද්ධ කතාවක්. ඒ නිසා මේ අප්‍රමාද පදය තමයි අපි මේ සීල ගත්තත් ධර්ම සාකච්ඡා කරත් බණ ඇහුවත් සමාධි වැඩුවත් විපස්සනා වැඩුවත් කරන්නේ. ඉතින් අද අහලා බලන්න මම ওই සතිපාසලට වැඩ කරන නිසා දන්නවා කිසිම පාසල් දරුවෙක් ඒ වචනේ අහලවත් නැහැ. කිසිම දහම් පාසල ගුරුවරයෙක්වත් අහලා නැහැ. කිසිම ගුරුවරයෙක් අහලා නැහැ. කවුරු හරි ඇහුවොත් එහෙම මේ අප්‍රමාදේ මොකද්ද කියලා ඒක සිංහල භාෂාවද කියලා හයි බුද්ධ ධර්මද කියලා හයි ඒගොල්ලෝ ඕන තරම් භක්ති ගීත කියන දානවා. ඕන තරම් ස්තෝත්‍ර කියන දාන. ඕන තරම් බෝධි පූජා තියන දාන. එක්කෙනෙක්ගෙන් හරි අහුවොත් අප්‍රමාදී මොකද්ද කියලා නැත්නම් අප්‍රමාදී අහලා තියෙනවද කියලා නැහැ. මම ඔය අපි මං විශ්වවිද්‍යාල දෙවෙනි අසරේ ඉන්නකොට තමයි මට ඔය ධම්මික හමුදුර හම්බුනේ. ඉතින් ඒ හමුදුරට මම ටිකක් කටසට කතා කරනකොට කිව්වා. මට උඹට ඔක්කොම කියලා දෙන්න වෙලාවක් නැහැ. මට කියලා දෙන්නනේ අප්‍රමාදී එච්චරයි කියලා. ඉතින් මං කිව්වා එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ කියලා. අප්‍රමාදී කියන බුද්ධාගම අපි දන්නේ නැහැ නේ. මහත් දහම්පද මෙතනදී මම දහම්පාසල් ගියේ. ඊටසිකෝම්බල වගේ මැට්ටණ්ඩ ඒ නිසා කොච්චර උගන්වන්නවත් වැඩක් නැහැ කියලා. බල දන්නවයි කියලා බුද්ධාගමේ අයිතිය කතා කරනවා. ධර්මද්වීපයේ කියනවා. බුදුරජාණන් දේශනා කරපු එකම මූලික කාරණාවක් දන්නේ නැහැ. ඊට පස්සේ මම ඒත් ඒ සංසේක වාද කරනවා කියට ඇහි ඊට පස්සේ මම කිව්වා එහෙනම් දැන් ස්වාමීන් වහන්සේලා කියනවා යුතුයකමක් මට ඒක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ තමයි අප්‍රමාද පදේ තමයි සතිය කියලා කියන්නේ. ඉතින් ඒ දෙවෙනි ප්‍රශ්න වලිය අහනකොට සාරිපුත්‍ර සාංශේ කතමේ ද්වේ ධම්මා බහුකාරා කියලා ප්‍රශ්නයක් අහනවා. ඉස්සලා අහනවා ඒක ධම්ම. ඒක ධම්ම ඇහුවොත් කියන්න දෙන්නේ අප්‍රමාදයි. කතමේ ද්වේ ධම්මා බහුකාරා කියලා එකට නැත්තම් දෙකක් ඊටාම උදව් කරන දෙක මොකද්ද කියලා අහුවොත් සතිච සම්පජඤ්ඤය. අර අප්‍රමාදේම තමයි දෙකට කරලා කියනකොට සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ නිසා ඒකේ ඒ වගේ සන්දර්භයක් කරන අපි සාකච්ඡා කරත් භාවනා කරත් පේනවා එකකට අහනවා නම් මෙහෙමයි. ඒකම දෙකට කියනවා නම් මෙහෙමයි. කොණ්ඩ බඳින කොණ්ඩ තියෙන අම්මන්ට දෙය ප්ලෑදර කොණ්ඩ බඳිනවා කියලා කියන්නේ. ඒක කොණ්ඩේට කොටිය කොණ්ඩ බඳින්න පුළුවන්. දෑතර කරල් දෙක ගොතන්න පුළුවන්. මේ ඔක්කොම ඥාන විභාගය කියලා කියන්නේ. මේ ඥානයක් ඇති වුණාට පස්සේ ඒකට ඕන ඕන විදිහට හදලා වෙන් කරන්න හැටි. ඉතින් ඒකේ හයේ පොත අද ආරම්භ කරන්න මට හිතුණා කතමේ ච ධම්මා බහුකාරා එක අහනවා දෙක අහනවා කිය හැම එකටම ඇත්තට උත්තර තියෙනවා මේ පොත බැලුවොත් මම මේ මේ හඳුන්වා දීමක් කරන්න හදන්නේ කතමේ ච ධම්මා බහුකාරා හයක් වඩාත්ම උදව් කරන ධර්ම හය මොනවද කියලා උඹකින් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා ඉස්සරහට කියලා සාරිපුත්‍ර සාංශය අපට මේ අනතුරු ඇඟවීමක් නැත්තම් සීකඳ වීමක් කරනවා. ඒකල අපිට වෙහෙස වෙන්න දෙන්නේ සාරිපුත්තු සාංශයේම උත්තර දෙනවා ච සාරාණීය ධම්මා. සාරාණීය ධම්ම හයක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. එන්නේ සාරාණීය ධර්ම හය තමයි දන්ත යත යුතු තමන්ට වඩාත්ම උදව් උපකාර කරන එහෙම නැත්නම් බහූපකාර ධර්ම. ඉතින් ඒ නිසා අපි මේ දවස් 4 5 ඉගෙන ගන්න හදන්නේ මේ සාරාණීය ධර්ම ටික. ශාරාණීය කියන පදේ හරිම ලස්සනයි කවි වලට එහෙම යදනවා. අපි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්න කියන්නේ ඒක නැවත නැවත සිහි කටයුතු දෙයක් කියලා. බුදුසසුනේ දේශනා කළා තියෙනවා මිනිස්සුෙකුට ශාසනික වැඩ කරන මිනිස්සුෙකුට ශාරාණීය අවස්ථා තුනක් තියෙනවා කියලා. ඒ අනුව එයා ස්ථාන තුනක් මේ පෘථුවියේ සලකුණු තියාගන්න වටිනවා. එකක් තමයි පැවිදි වෙන තැන. නැත්නම් කොතනකෝ මේ ගීසපත ඇහැරලා පැවිදි වෙනවා නම් ඒක සාරාණීය ස්ථානයක්. ඒක ඒ කෙනාට ඒ සංසාරෙමි තාමත් වැදගත් තනක්. මොකද ඒ තරම අමාරු. ඒ පැවිදි ජීවේ ඉන්න කෙනෙකුට පැවිදි වෙනවයි කියන එක ගැරන්ඩියෙක් පොල් කටු වලින් ඇදලා ගන්නවා වගේ බොහෝමත්ම අමාරුයි. ඒ නිසා යම් දවසක ඒ පින්ම පැන ගන්න පුළුවන් වුණොත් ඒක සාරාණීය ස්ථානයක් කියලා කියනවා. ඒ තරම්ම මේ බුදුහාමුදුරෝ ප්‍රායෝගිකයි රහත් වෙන එක නෙවෙයි බුදුරජාණන්සේ වැදගත් කළ සලකන්නේ මේ මේ ලයිෆ් ස්ටේ පිටපස්සේ තියෙන රහත් බව. නමුත් මේ ඉස්සල්ලාම තබන පියවරට අපි කොච්චර තෙපරපාරමක් කියලා. කටයුතු කළ යුතුම දේ කරන්නේ නැතුව අපි මේ මහා තොරන් ගහන්න හදන හොඳ ෆවුන්ඩේෂන් එකක් හදාගන්න නැතුව. ඒ ඒ ෆවුන්ඩේෂන තාත්විකාරම හැදිල්ල තමයි යම් කිසි කෙනෙකුට රැටහෙනවා නම් මේ කී කැඹිරිල්ල ඒකලියලා මේ පැවිදි සුඛය අන්නේ සඳහා හිත පෙරලෙන වෙලාවක් එනවනේ. ඒක ජීවිත පරිවර්තනය. අන්නේ වෙච්ච තැන සාරාමීය ස්ථානයක් කියලා කියනවා. සීකටිත ස්ථානය. ඒක සර්වඥාචිපදිච්ච තැන අපි දන්නවා ලුම්බිනිය. අපි අද අතනෑර වැඳිය යුතු ස්ථානයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. දෙක තමයි සෝවාන් වෙන තැන. එතනදි තමයි අර කෙලෙස් ඔක්කොම විශාලම බරපතලම කෙලෙස් අයින් කරලා අපි ආර්ය භූමියටපත් වෙන තැන ඒකෙන් තාම සෝවාන් වෙලා විතරයි. නමුත් ඒක හරිය වැදගත් සම්දිස්ථානයක්. දෙලක් ඒකත් කෙනෙකුගේ සාරාණීය ස්ථානයක් කියලා කියනවා අන්තිමක රහත් වෙච්ච තැන. ඉතින් ඒ රහත් වෙන කෙනෙක් වෙනකොට පොළොවේ ස්ථාන තුනක් සුද්ධ භූමිය බවටපත් කරගෙන තමයි ඒ රහත් බවටපත් වෙන්නේ. ඇත්තටම කියනවා නම් ඒ පැවිදි වෙන තැනේදී ඒක සුද්ධ භූමියක් බවට පත් වෙන්නේ අපි කෙලස් ගොඩක් එතන දාලා එන නිසා ඒක කෙලසලා එන නිසායිමයි පැවිදි වෙන්නේ. අපි ළඟ දන්නවා අපි උපදිනකොට මේ මේ මේ අඩුපාඩුකම් සහිතව මේ මේ ජීවිත ගත කරලා තිනවා. අදින් පස්සේ මම ඒ හැව ගලවලා දානවා. කියලා ඒ බිම දාන තැන ඇත්තටම අපි බිම දාන්නේ අපි ළඟ තිබුණු පරණේ තුච්ඡාචුකන් ටික. හැබ්බැහි ටිකක්. එහෙම නැත්නම් අපේ පෞෂත්ව ලක්ෂණ ටික බිම හලනවා. අරන ඒ බිම කෙලෙසෙන්නයි ඕනේ. කෙලෙසීම නෙවෙයි සිද්ධ වෙන්නේ. පිසිදු වීමක් වෙන්නේ. සෝවාන් වෙනකොටත් අපි අතහරින්නේ සංයෝජන ධර්ම තුනක්. කුණු තුනක්. අපි කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා pāli වචනේ. ඒ තුන හැලෙන තැන හරිනම් කෙලෙසෙන්නයි ඕනේ. කෙලසීම නෙවෙයි සිද්ධ වෙන ස්ථානයේ සුද්ධ භූමියක් වාටපත් වෙනවා. රහත් වෙනකොට අනිකුත් සංයෝජනීය ධර්ම පහක් උද්දම්බාගයේ සංයෝජන ධර්ම පහක් හැලෙනවා. ඒ හැලීම නිසා පුද්ගලයා සුද්ධත්වයටපත් වෙනවා. ඒ භූමිය සුද්ධත්වයටපත් වෙනවා. ඒ ගුරුත්වාකර්ෂණ හොයාගත්ත සයිසෙක් නිව්ටන්ට ඇපල් ගෙඩිය වැටිච්ච තැනත් විද්‍යාඥයෝ සලකන්නේ සාරාණීය භූමියක් විදියට. අද ඒක වෙන් කළා. එතෙන්ට ගියා මිනිස්සු සලකනවා. ඒ මනුස්සයා මැරිච්ච හෝන් කොටර සලකනවා. මේවා අපි හිතන්නේ මේ වෙස්ට් එකේ වැඩ කියලා මොකක්වත්ම නෑ වෙස්ට් එකේවම ගන්න හොඳ දේවල් තියෙන ඔක්කොම බුද්ධ ධර්ම විතරයි. හැම හැම හැම මේ වෙස්ට් එකේ තියෙන ගතියකටම මුල තියෙන්නේ අපේ පොතේ. හැබැයි ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ සිංහල බෞද්ධය වශයෙන් අපි ඒ සාරු කටයුතු කරු කටයුතු දේවල් පොඩ පැත්තකට දාලා අර සුද්ධ පිටිපස්සේ යන්න ගත්තා. ඒ නිසා දැන් සුද්ධ සාරණීය වෙලාවට අපේ වැඩ පැත්තකට ගිහිල්ලා. භාවනා කරනකොට අපිට මේක මතක් කරගන්න වෙනවා. අපේ මුල හාරලා බැලුවොත් ඔය හැම අප්‍රමාද වගේ දේවල් තමයි සුද්ධ වැඩිම වැඩ ගන්න. ඔය හරියට වෙලාවට වැඩ ගන්න. ලංකාවේ මොන දෙයක් කරන්න ගියත් විනාඩි 30ක් පමණයි. ඒක තමයි අපේ national identity එක. මොනවා කරන්න ගියත් usually late එක තමයි UL flights අපිට තියෙන්නේ. සුද්ධ නැහැ. හැබැයි සුද්ධ දිහා බලනකොට සුද්ධ අපිට වැඩි පමණයි. මම ගොඩක් සුද්ධක වැඩ කරන කවදාවත් වෙලාවට වැඩ කරන්නේ. ඔය සිංහලයා විතරයි සුද්ධාරිට වැඩ කරනවා කියලා කියන්නේ පාහරයෝ. මන්නකාරකමට අපොයින්ට්මන්ට් දුන්නාට එන්නේ නැහැ වෙලාවට. ඒ නිසා නමට නම් කියනවා විසුද්ධාරිලාට වැඩ කරන කියලා පිස්සු. ඌට ඔය සෙනසුරාදා දවසක උදේ 6ට නැගිටින්න වෙයි දවල් 11 වෙනකම් බුදියන. ඒ සුද්ධාරිට වැඩක් එහෙමයි ඒක ඉතින් අපිට වැඩක් නැහැ අපි යම් මාත්‍රකාවට. කෙසේ නමුත් ඒ අප්‍රමාද ධර්මය වගේ දේවල් සුද්ධ කිසින දෝෂයක දීදුවේ කාමෙට. පුදුමාකාර විදිහට දිනුනා. ඒක යොදාගත්තට පස්සේ කාර් එකක් හදන්න, රොකට් එකක් හදන්න, අන්වීක්ෂයක් හදන්න, දුරීක්ෂයක් හදන්න ප්‍රිසිෂන් කියන එක හරියට වැඩ කරන්න ගත්තාම ඔටෝමැටික් ඔටෝමැජික් වෙලා තියෙනවා අපිට දැන්. ඔක්කොම ඒ තරම්ම හරියට වැඩේ කරගෙන යනවා. ඒ නිසා අපිට හරි පුදුම හිතෙනවා. නමුත් ඊට වඩා ඉතාමත්ම මූලික මට්ටමේ හිතක් හදනකොට මේක පාවිච්චි කරන පැත්ත සුද්ධ ඇල්ලුවෙම නෑ මොකද එයා බාහිරින් දේවල් හැදුවේ ඒක අපේ යුතුයකම වෙලා තියෙනවා එතකොට පේනවා මේ බාහිරේ මැජික් හදන එකට වැඩිය ගොඩාක් අමාරුයි ඔය හිත හදලා හිත ප්‍රණීත කරගන්නවා කියන එක ඒකටත් අර උපක්‍රමය නිසා බාහිරේ සුද්ධ කරන පටේර විද්‍යාඥා කරන පරිශ්‍රණ ඔක්කොම බාහිරාවර්ති ਸਰවචනාංශයෙන් පෙන්වන හැම පරිශ්‍රණයක්ම අර ක්‍රමෙමයි අන්තරාවර්ති ඇතුළට දාලා Taman අප්‍රමාද වෙන්න කටයුතු කරනවා. හැබැයි මේ කටයුතු කරනකොට අපි ඕනකට වැඩි ආගමානුකූලව ඒක මේ පටු කරන්න යන්න අරකයි ඒක බාහිරටත් දාලා වැඩ කරනවාද කියලා බලන්න කියනවා සරුවත් chance. ඉති අද්දත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා ඇතුළට අප්‍රමාද ධර්මෙ පිහිටලා යම් අත්දැකීමක් ලැබුවට පස්සේ ඒ අත්දැකීම බාහිරේ යොදලා බාහිරේ සමාජයත් එක්ක වැඩ කරගන්න බැරි නම් ඒ ලැබුව අත්දැකීමේ වැඩක් නැහැ. ඒකට කිසි පන්නරයක් එන්නේ නැහැ. නිසා යමක් අත්දැකනනම් අභ්‍යන්තර වශයෙන් ඒක බාහිරේ අත්දකින්න ඕනේ. අන්නේ අත්දැකීමෙන් තමයි Taman අත්දකපු දේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ. එහෙම නැත්නම් උරගා බලන්නේ, අස්පනා පිට දකින්නේ. ඒක අද මේ බුද්ධ ආගමේ නැති වෙලා කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂණය කරන්න බයයි බුද්ධ ආගම. නමුත් බුද්ධ ධර්මයේ තියෙනවා. ඒ මට තිබුණ ලොකෝම ප්‍රශ්නේ තමයි මගේ ඔළුවට දාපු ප්‍රශ්නේ තමයි කොහොමද බුද්ධ ආගමයි බුද්ධ ධර්මය වෙන් කරන්නේ කියලා. ඒක බුද්ධ ආගම කරන සේවයක්ද එහෙම නැත්නම් බුද්ධ ආගම කරන විවේචනයක්ද කියලා බැලුවොත් තාමත් යොත්ත මාතෘකාවක්. ඒක නිසා අපි මේ වැඩ කරන් ඉන්නේ සුබදරාමේ. ඒක බෞද්ධ මධ්‍යස්ථානය. ඒක තියෙන්නේ සාමාන්‍ය බුද්ධ ආගම කියනවා. එතකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේම විපස්සනා භාවනා කරන්න දෙනවා. එතකොට ධර්මයටත් ඉඩ දෙනවා. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ කෝච්චි පාරක බස් එකක් ගෙනියන කොටයි බස් පාරක කෝච්චියක් ගෙනියන කොටයි වගේ මේ දෙක කරනකොට මොන තරම් ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් මේක සම්බර කරන හැටි මට මතකයි පැවිදෙන්න ඉස්සෙල්ලා ඔය බුදුගේ හදන වෙලාවේදී අපිට ඉඩ දුන්නා මහායාන සූත්‍ර ටික සාකච්ඡා කරන්න ওই බුදු ගියට කියලා. ඉතින් අපි කොල්ල කෙල්ල ටික එකතු වෙලා කවුරු හරි ගෙන්නලා සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ ඉඩ දීලා කියනවා බුද්ධ පූජාව තියන්න යන කට්ටිය අවිල්ලා කියනවා කරුණාකරලා නැගිටලා යන්නේ කියලා බුදු බුදු මේ කිසකාව මේක කරන්න. ඉතින් මට ඒක කල්පනා වුණා. මේ මිනිස්සු දන්නවනම් අපි මේ සාකච්ඡා කරන්නේ මහායාන බුද්ධහම කියලා ගහලා එලවනවා අපිට. ඒ කියන්නේ අපි අතර තියෙන්නේ පුදුමාකාර උරුට්ටුවක් නේ මහායාන බුද්ධහමයි තේරවාද බුද්ධහමයි. නමුත් අපි මෙතන කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ මේ වගේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි ධර්මයටත් තන දෙන ගමන් ශාසනීයට උද්ධාගමත් කරගෙන යනවා. ඒක අපි කවදාවත් අමතක කරන්න නරකයි. එහෙම නැත්නම් මේ ශාසනය හිටින්නේ ඒ නිසා සාරාණීය ධර්ම 6ට යනකොට දැන් අපි යන්නේ මාතෘකාවට ගත්තොත් සාරිපුත්‍ර සාංශේ බුදුජානනාංශේ දේශනා කරපු පළවෙනි සාරාණීය ධර්ම නැත්නම් හිත තබා ගත යුතු සීකල යුතු සාරාණීය ධර්මයේ අපි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තොත් ඉදාවසෝ බික්කුණෝ මෙත්තං කාය කම්මං පච්චුට පච්චුපට්ඨිතං හෝති සාපුරක්මචාරීසු මේ කියනවා අපි ඒකට භාවනා කරන අපි හිතමු කණ්ඩායමක් කියලා නැත්නම් මේ වැඩමුළුව කරන කට්ටිය කියලා ඒ කට්ටිය තම තමන් එක භාවනා කරන අනික් අයට නිතරම මෛත්‍රියෙන් කටයුතු කළ යුතුයි කියලා හැම තැනම භාවනා මධ්‍යස්ථාන වල රණ්ඩුයි. භාවනා කරන්න ගියාම අරයා භාවනා කරන ක්‍රමේ නෙවෙයි මෙයා භාවනා කරන්නේ. අරයාගේ සිල්මදි, මෙයාට සිල් වැඩි. ඔය උරුට්ටෝමයි තියෙන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වල රහතන් වහන්සේලා ඉන්නවද? සෝවාන් විච්‍යත්තු ඉන්නවද? එහෙම නැත්නම් මාර්ගඵලලාභී ඉන්නවද කියනවනම් ශාමේ තියෙනවනම් ඉන්නවා. කිසිම වාහන මධ්‍යස්ථානයක නැහැ මම ඇවිදලා තියෙනවා සෑහෙන. ඒ වගේ පුදුමාකාර දේශපාලන ප්‍රශ්න තියෙනවා. පුදුමාකාර ආර්ථික ප්‍රශ්න තියෙනවා. කෙල්ලෝරක් කරන්න බෑ. පුදුමාකාර සමාජික ප්‍රශ්න තියෙනවා. ඒ මොකද මේගොල්ලෝ මේ භාවනාව මේ සමතිය සාමිත යොදන හැටි දන්නේ නැහැ. ඒ වෙනත මේ සමාජික ධර්මයක් විදියට මේ කියන දේ අපි කරන දේ කරන්න දන්නේ ඒගොල්ල අඳිනවයි කියලා එකක් තියෙන අපි භාවනා කරන අපි ශීල් රකින්න කට්ටිය කියලා වෙනම පැලැන්තියක් හදන්න හදනවා ඒක ඇත්තටම කියනවා නම් අපේ પરම්පරාවේ අපේ කණ්ඩායමේ ප්‍රශ්නයක් නෙවෙයි මෙන්න මේකට මෙන්න මේ වගේ අර්ථකථනක් තියෙනවා ඒ පරිසම් මේ මේ මා අභිධර්ම පොත ධම්ම සංගිණි පොතේ අටුවාව මම ටිකක් කියුවා අපිට ඇත්තටම මේ පැවිදි වෙනකොට ඉගෙන ගන්න කියලා ලොකු හාමුදුර කෙනෙක් ආවා. කියවනකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. හොඳට හිතේ තියාගන්න. එතකොට ඒකෙන් තමයි මේ මේ අපි මේකට වැඩ කරන අතර සාමය නැති වෙන ප්‍රධාන හේතුවක් ප්‍රධානම එකක් කියන්න පුළුවන් තවත් ඒව ඇති. ඒ කියලා තියෙනවා ගිහියා ගිහියයි කියලා කියන්නේ තාම සීලයකට බැඳිච්ච නැති. එහෙනම් අපි කියන සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් ඒ මනුස්සයා සංසාරයට බැඳී තෘෂ්ණාව නිසා යාට තියෙන දේවල් මදිකම. හම්බ කරන එක තමයි වැඩි. ඉතින් ඒ නිසා හම්බ කිරීම නිසා උරුට්ටු, රණ්ඩු සරුවල්, පෙන් කරච්චල් ගොඩක් තියෙනවා. එයා ඒකට බැඳලා තියෙන්නේ තණ්හාවෙන්. නම කවදා හරි යම් කිසි කෙනෙක් බුදු කෙනෙක් දැකලා හෝ ගෝලයේ ශිෂ්‍යෙක් දැකලා හෝ මේ ගිහි ගතියේ සාමාන්‍ය නැති නිත්‍ය පංසිල් හෝ අටසිල් හෝ දසසිල් හෝ නවසිල් හෝ මොනවාරි සීලයක් සමාදන් වෙච්ච දවසේ ඉඳලා එයා සංසාරට බැඳෙන්නේ තවදුරටත් තණ්හාව නිසා නෙවෙයි ද්වේෂය නිසායි කියලා තියෙනවා. සිල් තුන් අතර විතර රණ්ඩු නෑ කොයිවක්වත්. සිල් ගත්ත ගමන් හංගෙන්න පටන් ගන්නවා. සිල් ගත්ත ගමන් නුරුස්නා ගති වගේ දෙන්න පටන් ගන්නවා. සිල් ගත්ත ගමන් අනුන්ගේ සීල විචේචන කරන්න පටන් ගන්නවා. ඒ මනුස්සයාට කවුරු සිල් කැඩුවත් පව් කරගන්නවා. මේක ඔය මම ගිහි කාලේ භාවනා කරද්දී ඒ වේලවන ධම්ම ගෲප් එකේ හිටපු වැඩි හිටියෝ කීප දෙනෙක් නිතරම මට මතක් කරලා තිබුණා මට හොඳට තිබුණේ මම ළඟ සිල් තිබුණේම නැහැ. ඒක නිසා මට කවුරුවක්වත් මට වැඩි සිල්වන්තයි කියලා මට මාන්නයක් එන්න දෙයක් තිබුණේ නැහැ. මම සිල්පත්‍රික සේරම කඩලා තිබ්බේ. ඒකේ කිසි දෝෂයක් මට වුණෙත් නැහැ. ඊට පස්සේ කිව්වා ඔබ 100%ක් සිල් රැක්කත් සිල් නොරකින එක නා පහත් කර සැලකුවොත් අසත්පුරුසයි. අශික්ෂිතයි. ඉතින් මං හිතුවා එහෙම නෙවෙයි සිල් රකින්න නම් සිල් රකින්න කෙනා උසස් සිල් රකින්න තියෙන පහත් කියන එක මේ අපේ සාමාන්‍ය තියෙන සදාචාරවාදී එහෙම නැත්නම් ඒකට කියනවා මේ විනයවාදී කියලා. ඉතින් ඒක මේ බුදුරජාණන් වහන්සේගේ මතයක් නෙවෙයි. මේක අපිට ආගමකින් ඇති කරගත්ත පිළිලයක්. බුදුරජාණන්සේ සත්පුරුෂ සූත්‍රය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මම සිල්වත් මෛත්‍රිකම් පැවිදිච්ච මගේ සහෝදරයා සිල්වන්ත නැහැ. ඒ නිසා මම උසස් එයා පහත් කියලා හිතනවනම් අසත්පුරුෂයි කියලා. සිල්වන්ත අසත්පුරුෂෙක් කියලා කියනවා. අපි හිතන්නේ සිල්වතුන් අතර අසත්පුරුෂයෝ ඉන්න බෑ මොකද සීලවන්ත ධර්මයේ සත්පුරුෂ ධර්මයක් කියලා. නමුත් සීලය හෝ Taman සහ අනුන් අතර ભેදයක් ඇති කරනවනම් උස්පහත්කමක් ඇති කරනවනම් ඒ සීලේ සීලබ්බත පරාමාශයක් බාටපත් වෙනවා. අද තියෙන ගොඩාක් ඒ නිසා මේ සීලේ කොටුණක් බවට පත් කරගෙන ඒකට අනුව ජීවත් වෙන්නෙත් නැහැ. නම් මේවා කියන එක හොඳ නැහැ. නමුත් මම කියනවා මේ වෙනකොට අද ලංකාවේ ඉන්න හාමුදුරුවෝ කී නමක් බීලා ඉන්නවද කියලා දන්නවා. හුද්දටම ගහලා ඉන්නේ. කිසිම කෙනෙකුට 100ක් නැහැ මේ වෙලාවේ. ඒගොල්ලෝ තමයි ලස්සන ඊට පස්සේ බෝධි පූජා කවි කියන්නේ. ඒගොල්ලෝ තමයි කට්ටියට පන්සිල් දෙන්නේ. අද බේරන්න බැරි ප්‍රශ්නයක්. කී දෙනෙක් ඥාන කියන්නේ ඒකල ඉවරෙල්ල මේ ගිහියන්ට බණ කියන. මමත් හාමුදුරුවෝ තමයි. එන්නේ ටික බැවිදෙන්න ඉස්සෙල්ලා මම දැනගෙන හිටපු නිසා මේ කෝලම් වලට මට කිසි දවසක අපේ කොම්පැනි මිනිස්සු බිව්වයි කියලා මට තරහ යන්නේ නැහැ දැන්. අපේ කොම්පැනි මිනිස්සු ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධ ගියම මට තරහ යන්නේ නැහැ මොකද මම දන්නවා ඒ තරහ ගියොත් මටයි පාඩු කියලා. කාටද පුළුවන්නේ අපේ නිකාය නායක හමුදුර නැත්නම් අපේ අහමුදුරෝ මෙන්න මේ වගේ වැඩක් කරනවා කියලා තරහ නොවෙන්න. අපි හිතන එක යුතුයකමක් කියලා අපේ බෞද්ධකමක් කියලා හිතනවානේ. ඉතින් එහෙමනම් අපි පන්සලයිත් එක්ක අහමුදුරත් එක්ක අපිට පුළුවන් වෙයිද සාමයක් ඇතුව ජීවත් වෙන්නේ. ඒකට කොහෙද අපි ඊරාඳින්නේ? අපි කොතනදීද මේක <coughs> විපස්සනා හැෙන් බලන්නේ? ඒ දුස්සීල කෙනයි, සුචිල්වන්ත කෙනයි. එහෙම නැත්නම් අපි සබ්‍රක්‍මචාරින් වහන්සලා කියමු අපි ඔක්කොමලා එකම භාවනා පන්තින අපි ඔක්කොම 800 සමාදන් වෙලා ඉන්නවා. අපිට පේනවා එක්කෙනෙක් හයියෙන් කතා කරනවා කියලා. එක්කෙනෙක් හයියෙන් දඩබඩ ගාලා වැඩ කරනවා කියලා. ඒ නිසා එක්කෙනෙක් එතකොට අපිට ඒ ඒ කෙනා ඇහැ ගැහෙනකොටම ඇහැට නිකන් රොඩක් වටනවා වගේ නෙපේ. මේ මිනිස්සු අපේ පන්තියට ගැලපෙන්නේ මෙයා වුණාට වැඩිය දඟලනවා එහෙම නැත්නම් මොකක් හරි කියලා. ඉතින් අන්න ඒක තියෙන තාක්කල් දෙන්නටම භාවනා හරියන්නේ නැහැ. එක්කෙනෙකුටත් භාවනා හරිය. ආරමණකට හරියන්නේත් නැහැ. ඒක වැරද්දක් දැකගෙන මට හරියන්නේත් නැහැ. ඉතින් අපිට මේක දැකලා දැක්කේ නැහැ වගේ ඉන්න බෑ ඉන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම මරුණට පස්සේ නම් පුළුවන්. මේ කාගේ හරි වැරද්දක් දැකලා දැක්කටම දැක්ක නොදැක්ක වගේ හිටපන් කියලා ඒක බුදුහාමුදුරු වෙනම කියලා තියෙනවා. කවදාවත් බෑනේ මොකද හේතුව? Tamange එක වැරදි කරන එක තමයි ඉවසන්න බැරි. ඒ අල්ලපු විදිහට එක වැරදි කරනකොට අපිට ප්‍රශ්නයක් නැහැ. අම්මලා තාත්තලා ගහන්නේ වැරදි කරුවා කියලා Tamange දරුවක් නේ. අල්ලපු විදිහේ වැරදි කරනකොට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපේ කම්පැනි එක්කෙනෙක් වැරද්දක් කරොත් අපිට කේන්ති මේකම තමයි නිවනට ප්‍රධාන බාධාව. අපි ළඟ තියෙන මේ සාරාණීය ධර්ම නැහැ කියලා කියන්නේ අපි ඔක්කොම ගීෂ ගත්ත බවත් හැබෑ. එකම හාමුදුරන්ගේ මෙන්නට හිල් ගණ්ඩත් ඇත්තේ. එකම බෝපඬු වයරත වෙන්නේ නැති අපි ඉන්නවත් ඇත්තේ. එකම බත්තරිය වෙන්නේ නැති බත් කනවත් ඇත්තේ. එකම පැදුර වෙන්නේ නැති බුදිනවත් ඇත්තේ. නමුත් අපි අතර ඔක්කොම සිල් ගත්ත පමණින් එකම අඬට එයි කියලා හිතනවනම් අපි අපිට කොච්චර නොදැනීමක් තියෙනවද මේ සංසාරේ තියෙන සංකර ගතිය. අපිට කවදද පුළුවන් වෙන්නේ දැනගන්න මෙච්චර කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. ඒක මිනිස්සේ ශීල ගැන අහලත් නැහැ, කරන්නෙත් නැහැ. දැන් මම මේ වැරදි කරන මගේ සහෝදරයා. එනතන් ඒ සබ්‍රක්‍මචාරීන්. මේ වැඩේ කරාට මට තරහ වුණොත් කවදාවත් යත් එක්ක හදන්න හෝ එහෙම නැත්නම් එයාට උපදේශයක් දෙන්න ආදර්ශයක් ගන්න හෝ නැත්නම් එයා කරපු වැරද්ද මට සමාදන් නොවි ඉන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් මේ සාරාණීය ධර්මයක් ගැන හිතේ තියලා හිතට අරගෙන මේ අපිට භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේ කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ මේක පෙන්නන්නේ සාරිපුත්‍ර සංසප්ත මතක් කරන්නේ. එකට භ්‍රමචර්ය රකින අය. එකට භ්‍රමචර්ය රකින අය අතර මෙත්තා කාය කම්මා. අපිට පුළුවන් ද යාට මෛත්‍රී යුක්තව වත්පිළිවෙත් කරලා දෙන්න. එයාගේ තියෙන වැරදි මොනවා වුණත් වත්පිළිවෙත් කරලා දෙන්න. මේකට පරණ කතාවක් තියෙනවා ඒ ගොතබ එකක් වෙන්න ඇති. බලවුවේ හාම කෙනෙක් මේ පන්සලක් කරගෙන ඉන්නවලු. ඒ හාමු දන්නවා හාමුදුර මොනවද කරන්නේ කියලා. ඒ නිසා පන්සලට ගිහලා දාන බෙදන්න යන්නේ නැතිලු. ඉතින් ඒ වැඩ කරන කොල්ලෙකුට කිව්වලු කතා කරලා මෙන්න දාන බාස්කට් එක ගිහලා දීලා වරෙන් කියලා. ඉතින් එතකොට මනුෂ්‍ය බාස්කට් එක අරගෙන ආපහු ආවා. ඇතුලේ ඇවි ඇහි කියලා. අනේ ඒ හාමුදුර කෙනෙක් නෙවෙයි මං යනකොට මාළු බානවා. යහපැත්තේ වැවි මම දැකලා පිළිපිට මේ හංගල කරේ ඒකට වාඩි වෙලා මං එන නිසා විදහාට හාමුදුර කෙනෙක් වගේ පෙනී හිටියා. ඉතින් ඔහොම කෙනෙකුට හාමුලා දන් දුන්නාට අපි දන් දෙන්නේ නැහැ කිව්වා. එයා මාළු බානවා කියලා. හාමු කිව්වලු යකෝ තාම 11 මාරා තව බෑ බා ගැත්තේ උඹ දැකලා බිලිපිත්ත පහන් ගන්න තරම්ව සීලයක් තිබ්බනම් දන් ටික දීලා වරෙන් කියලා. ඒ හොඳටම ඇති කිව්වලු මේ කාලේ හැටියට. මේ ගිහිය දැකම නිසා බිලිපිත් අහන් ගන්න තරම් බයලජ්ජා තියෙනවා නම් ඕකේ කොහොම තමයි සාසනය රැකෙන්නේ. වැඩකාරයා කවදාකවත් කැමති නැහැ මාළු බාන මිනිහෙකුට දන් දෙන්න. සාමුගේ දානේ. අහාම රැක්කේ ඌ අඩු ගානේ ගිහියෙක් කෙනෙකුට බිලිපිත් අහන් ගන්න තරම්වත් බයලජ්ජාවක් තියෙනවා නම් කොහොම තමයි සාසනය රැකිලා තියෙන්නේ. ඒ තරමටම අපිට පුළුල් මනසක් තියෙනවා නම් එහෙම නැත්නම් අපිත් එක්ක ඉන්න අය පිළිබඳව හැම කෙනෙක්ම සීලයක් රකින්නයි කියලා කියන්නේ මහ විශාල දුෂ්කර කෘත්‍යයක්. අපි දන්නවනේ මම දන්නවනේ දැන් මගේ සීල රැක ගැනීම සඳහා මම දහංගට දාන හැටි. කොච්චර අපහසු වෙන්නේ මේක කරන්න කියලා. හැබැයි මම හිතනවා මම අනික් කෙනෙක් දිහා සීලවන්තෙක් විදියට බලන්න මම 100ක් සීලයක් තියනවා කියලා ඒ හිතන හිතවිල්ල නිසාම මම අනික් මනුස්සය පහත් කළ සලකනවා. ඒ නිසා යාට වචන කතා කරන්නේ ඇඟෙන්න, ඉඟි වෙන්න. හින් පදින තමයි කතා කරන්නේ. ඉතින් මේ වචන කවදාකවත් කනට මෙහෙදි වෙන්නේ අනික් කෙනායි. පුළුවන් වෙයිද ඒකනගේ සීල අඩපාඩුකමත් හේතුඵල ධර්මයක් වෙලා තියෙන්නේ. මේ මනුස්සයා ඉතින් අපහසුවටපත් වෙලා තියෙන්නේ. මට මේ වෙලාවේ අපහසුව නැහැ නිසා මම එයාට සුදුසු වෙලාවක් බලලා මෙන්න මෙහෙමයි මෙහෙමයි නේද කියලා වටෙන් එයාට කාරණා වේච්චු කරලා දෙන්න අපිට කොච්චරක් උගන්වීමේ හැකියාවක් තියෙනවද? අපිට කොච්චරක් මානව දයාව තියෙනවද අපිට කොච්චරක් මේ ධර්මයේ නැත්නම් මේ සංසාරේ තියෙන සංකීර්ණත්වයේ තේරුම් ගන්න ඕනේද එහෙම තියෙනවනම් අර මනුස්සගේ වැරද්ද නිසා අපිට යාළු වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ. අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ. ඒ වෙනතු අතගසා දාන්න නෙමෙයි, තරහ වෙන්න නෙමෙයි. ඉතින් ඒ නිසා සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර මෙත්තා කාය කර්මය කියන එක වැඩියෙන්ම තිබිච්ච කෙනෙක් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා Taman එක වැඩ ගන්න කෙනෙක්ගේ දෝෂයක් දකින්නයි කියලා හිතන්න කියනවා. එනිසා කතා කරුවෝ කතා කරන්නේ සරපරුස මේ ගැළපෙන්නේ දේවල් කතා කරනවා. ඉතින් එතකොට අනික් කට්ටියත් ඇල චෝදනා කරනවා අර මනුස්සයා අපේ එකපස්සේ කියන මනුස්සයා එකවල එකපත්තලිය කරන මනුස්සයා එකපන්ති ඉන්න කෙනා. එයා හරිම සර වචන කතා කරන්නේ ඒ නිසා අපි කට්ටිය කියලා මිය එරවල දාමු කියලා. මොකද සාරිපුත්‍ර සාංශේ විනෝඩ කියනවා එයා ඒ සර වචන කතා කරේ මිත්‍යා කාය වචී කර්ම විතරනේ එයාගේ හොඳ නැත්තේ. ඊටසේ කාය කර්ම වල එහෙම කලබලයක් නැහැ නේ. මනෝ කර්ම වල නැහැ නේ. ඉතින් ඒ නිසා අර වැරදි එක බලන්න එපා. මේ මනුස්සයාගේ වචී කර්ම හොඳ ඇති. වැරදි ඇති. කාය කර්ම මනෝ කර්ම හොඳ ඇති කියලා එයාගේ පෙනිච්ච නැති පැත්ත පොඩ්ඩක් බලලා කරන්න තියෙන මෛත්‍රී කරන්න කියලා. ඊට පස්සේ කියනවා සමාජයේ මේ මනුස්සයා වචී කර්මයක් තොන්නෑ කාය කර්මයක් දෙකම හොඳ නැහැ. එතකොට චෝදනා එනකොට සාරිපුත්‍ර සාංශ කියනවා සලකා බලන්නේ කියලා. ඒකට මනෝ කර්මය හොඳ ඇති. ඒ නිසා එකෙන් යාට අවස්ථාවක් දෙන්නේ. ඒල කියන සමහර විට හොඳට පරීක්ෂා කරලා බලුවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුනම කෙලසිලා. එතකොට කියලා තියෙනවා කාන්තාරයක හරක් ගිය පාරක හරක් කුරේ එකතු වෙලා තියෙන වතුර ටිකක් කල්පනා කරන්න කියලා. හොඳටම පිපාසිත කෙනෙක් දොළවල් නැහැ, ඇලවල් නැහැ, කාන්තාරයේ අර විපාශිතකමට අර හරක්කුර එකතු වෙච්ච වතුර ධන බිම අරගෙන හතර නඩෙන් දිවෙන් ගන්නෙ කොහමද? මැරෙන්නේ නැතු ඉන්නේ ඒකයි කරන්නේ ඡයි මනුෂ්‍ය ළඟ පොඩ්ඩක් හරි තියෙනවා නම් හොඳ පැත්තක් ඒක විතරක් සලකා බලන්න කියනවා හතර කුරෙන් ඉඳගෙන හරක් කුරේ තියෙන වතුර බොනවා වගේ. එතකොට ඔබට ගමනක් තියෙනවා. එතකොට ඔබට සංසාරේ බේරෙන්න පුළුවන්. භාවනාව හතියනවා. එහෙම නැතුව මේ අනුන්ගේ කරන වැරදි වලින් ඉක්මරක් කරගන්න පිරිස් වලට කියන්නේ අකුසල් සමාපත්තිය කියලා. කවුරු වැරද්දක් කරුවොත් මෙයා හිටතරක් කරගෙන පෙට්‍රල් පුච්චනවා. ඒ වෙනකොට අපේ ලොකු ස්වාමින්වහන්සේ කියනවා කොතනක හරි කමන්නේ සීලයක් හැදෙනවා නම් කතෝලික පල්ලියක හරි කමන්නේ. අනේ සාදු මේක තමයි මගේ ශාසනය කියලා ඒකට අනුමෝදා වෙන්නේ කියලා. කොතනක හරි කවුරු හරි සමාධි භාවනාවක් කරලා පොඩ්ඩක් සමාධිය හරි ගියා නම් මම නෙවෙයි මගේ ක්‍රමේ නෙවෙයි වෙන ක්‍රමයකට ඒත් සාදු කියලා මේක තමයි ශාසනය කියලා කියලා සමාදන් වෙන්නේ කියලා. කොතන කාරි ප්‍රඥා භාවනාවක් හරියනවා නම් ඒකට සාදු කියලා සමාදන් වෙනව ඇර අපි මේ මුළු සකල පිරිම්පිරි ශ්‍රී ලංකාවම සීල සමාධි ප්‍රඥා වලින් පිරිච්ච බෞද්ධ රාජ්‍යයක් හදන්න හදනවා කියන තරම් පිස්සු ලෝකයක් තවත් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ශාසනය කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ දන්නේ මේ ගොරතර ගතිය මේ කෙලෙස් වල තියෙන. ඒ නිසා අපි හිතනවා තමන්ගේ මට්ටමින් අනුමඩින් තහදලා ඒක තද බල විදියට තියෙන භාවනා මධ්‍යස්ථානවල. එහෙම නැත්නම් මේ ශීලයක් සමාදන් වෙච්ච එකන හැම වෙලාවෙම අනික් කෙනාගේ දුස්සීලකම මම කළ යුත්තක්. මම සම්පාදනය කළ යුත්තක් කියලා රැයට කණ්ඩත් බෑ නිින්ද යන්නෙත් නෑ බයයි චකිතෙන්න පටන් අර ගන්නවා අන්න මේ ගතිය භාවනා කරලා නම් කවදාකවත් ලැබෙන ගතියක් නෙවෙයි ඒක මම දන්නේ මට මයි ළඟ මේ ගතිය තියෙනවා කියලා කීරතියක් තියෙනවා කියලා මම කියන්නේ. හැබැයි මට එකක් කියදයි. ඔය කවුරු මොන වැරද්දක් කරුවත් මගේ හිතනම් කවදාකවත් නරක වෙන්නේ නැහැ. ඒ බව මට හොඳටම විශ්වාසයි. කවුරුල ඇහුවොත් ඔබ හන්ත මේකට දෙන උත්තරේ මොකද්ද කියලා මම උත්තර දෙන්න උත්සාහ වෙනවා. නමුත් මම කවදාකවත් හොයාගෙන ගිහිල්ලා වැරද්දක් දැකලා දඬුවම් කරන ගතිය මං මගේ තියෙන තුච්චම පාහරම ගතිය, වසලම ගතිය විදිහට මං සලකනවා. ඒකනත් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යත්වයක් ලැබලා තියෙනවා. මනුෂ්‍ය කරන දෙයට මනුෂ්‍යට කර්මානුකූලව ලැබෙයි. එයා මගේ මේක උපසම්පදා වෙච්ච හාමුදුර වෙන්න නැති නමුත් මට බුදුහාමුදුර කිසිම තැනක මොනම විජේකමක් මට ඒ විධායක බලය දීලා නැහැ. ඒ නිසා මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක අයිතිවාසිකම් කියන වචනේ බුදුහාමුදුර සඳහන් කරලා නැහැ. ඒකත් සුද්ධෙක් කියලා තියෙන්නේ. ඕල්ඩන්බර්ග් කියන සුද්ධා මුළු ත්‍රිපිටකයේම කියලා කියනවා. දැන් අපි අරයට වෙනට විරුද්ධව වේවැල ගන්නවා කඩුව ගන්නවා මනින්ද හැදුවට බුදුරජාණන් කිසිම කෙනෙකුට තව කෙනෙක්ගේ දෙයකට ඇඟිලි ගහන්න විධායක මේ අයිතිවාසිකම් කියන වචන දීලා නැහැ. ඒ මනුස්සයත් කරන්නේ කඹේ ඇවිදින වැඩක්. ඒ මනුස්සයත් කරන්නේ දී යටින් වතුර ගින්නින වැඩක්. උඹත් කඹේ ඇවිදින වැඩක් කියන්නේ. උඹට අනුන්ගේව බලන්න කිව්වොත් එන්නේ උඹ කඹේ පල්ලේ වැටෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයක හෝ එහෙම නැත්නම් අපි එකට භාවනා කරන අතරේ භාවනා හරියනවා නම් සාරාණීය ධර්මයේ තමයි තමන්ගේ භාවනා කරන අනික් අය વિશેයි මෛත්‍රී කාය කර්ම කරන්නේ. ඒකෙන් දැනගන්න පුළුවන් කේල් ගහ ගන්න දැන පොල් ගහ ගන්න දැන. භාවනා මධ්‍යස්ථාන ආරයාගේ මාගේ ගතු කේලම් කියන කඩා වඩා ගන්න තාත්ත්‍ය තියා බලනකොට එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ කච්චියට කාමේ නෙවෙයි දැන් මේ ප්‍රධාන බාධා වෙලා තියෙන නිවනට ද්වේෂය. ද්වේෂමයි. පැවිද්දන් අතර ප්‍රධාන වශයෙන් මේ මරණයට හේතු වෙලා තියෙන්නේ ද්වේෂය. ඒ නිසා පැවිද්දකට යනවා නම් භාවනා කරන්න ඇවිල්ලා නේවාසිකව වැඩමුළු සම්බන්ධ වෙච්චාම පැවිද්ද වගේ තමයි. සබ්‍රක්‍මචාරින් කියනවට වැටෙන ඕගොල්ලෝ කැමතිවත් නැති වුණත්. එතකොට තේරෙයි ඒ එහෙම ආවට පස්සේ ගෙදර ඉන්න මිනිස්සුන්ට භාවනා උගන්වන්න හදනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කරන්නේ නැහැ කියලා හිතනරක් කරගන්නවා. මේ විදිහට ඇවිල්ලා භාවනා කොට උඩට ඇවිල්ලා කල්පනා කරන්න gedara මනසට සිල් සමාදන් කරන්න පරිච්ච ගැන තමයි. ඒක තමයි මේ ධර්ම මේ කමඨා සුද්ධ කරනට තහන්නේ ඒක තමයි. අපි gedara ගෑණි කොහොමඩක්වත් භාවනා කරන්න සද්ද මේ පරටිට කොහොම ස්වාංශ පොඩ්ඩක් හරි සීලයක් කරලා දෙයි. කොහොමද මේ පරටිට පොඩ්ඩක් සමාධිය ඇති කරලා දෙන්නේ කියලා ඒකට හිතනවා මේ සුපර් මාකට් එකෙන් ගෙනලා ඉන්ජෙක්ෂන් එකකින් ඔපරේෂන් එකකින් කරලා ඉම්ප්ලාන්ට් කරන්න පුළුවන් එකක් වගේ හිතානිනවා. ඒ මේ කියන මනුස්සයා ගාවත් නෑ වුණා. ගෙවල් දොර වලට භාවනාව තියෙන්නම ගෙදර මිනිහට ගහන්න ඕන නම් ගෑණි භාවනා කරනවා. ගෑණිට භාවනාව ගහන්න ඕන නම් මිනිහා භාවනා කරනවා. ඒකල කියනවා අපේ මිනිහට මොන જાති කිරුවක්වත් හරියන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ භාවනාව හරිය කරන්න බෑනේ කියලා උද්දී ඉඳලා හැන්දා වෙනකන් අර කැලේ ඉන්න මොහාට ගෙදර තියෙන මොහාමඩ තලන කතා තමයි කියන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරන කියනවා මේ මිනිස්සයා භාවනා කරනකොට නේ කමඨාන් වාර්තාවට දාන්න එපා. උඹ භාවනා කරනකොට මොකද්ද කියන්නේ. මෙන්න මේ වගේ මේ පුංචි සරල ඒ කියන්නේ මේ සාරාණීය කාරණාව කවුරු හරි ගැඹුරින් හිතනවා නම් ඒ මනුස්සයාට තේරෙයි අපි මේ අනුන්ගේ දොස් හොයන්නේ තමන්ට තමන් තියෙන වෛර නිසා තමයි. තමන්ට තමන් වෛර නම් ඒ මනුස්සයාගේ හිතෙන් කවදාකවත් මෛත්‍රියක් එන්නේ නැහැ. තමන්ට තමන් වෛර නැති වෙන්න කාරණාවක් මම කියන්නම් භාවනාවට සම්බන්ධ සාරාණීය ධර්මයක සම්බන්ධ. හොඳට පට්ටරව එක තැනක වාඩි වෙලා බලන්න මේ ඉඳගෙන ඉන්න පට්ටරේට මම මෛත්‍රී කරනවාද කියලා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න එක මගේ ලොකුම පිංකම ලොකුම විපස්සනාව ලොකුම සතිය ලොකුම අප්‍රමාදය ඉඳගෙන ඉන්න ඉරියව්ව තියාගෙන ඉන්න නැත්තම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක බාර ගන්න අපේ හිත කොච්චර අකමැතිද කියලා කියලා කියන බාන චිත්තකයෙන් කීයක් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා හොඳට පట్టල කරලා වාඩි කරන්න වාඩි කරලා කියන්නේ දැන් හරි සමබරයි ඔක්කොම දුන්නා කොච්චර ඉන්න පුළුවන්ද කියලා පැදුරටත් නොකියන්නේ හිත පණින්නේ ඒක ඔප්පු කරන්න වැඩි කල්යක් නැහැ නේ විනාඩි දෙකෙන් තුනෙන් පෙන්වන්න පුළුවන්. මොන සැප දීලා වාඩි කරත් එයායි ඉරියවට ද්වේෂ කරනවා. එයායි චිත්තක්ෂණ ද්වේෂ කරන කොච්චරකට අතීතයට අනාගතයට පයින්නවා. එයායි චිත්ත මේ භූමියටත් ද්වේෂ කරනවා, තැනටත් ද්වේෂ කරනවා, මටත් ද්වේෂ කරනවා, මං වෙනුවට වෙන කෙනෙක් ගැන හිත හිතයි. මේකෙන් පෙන්වන්න පුළුවන් අපි දා ජීවිතේ කොච්චර කාලයක් මම දැන් මෙතන කියන එකට වෛර කරනවාද කියලා. ඒක කවදාකවත් භවනා නොකරන එක්කනේ දන්නේ නැහැ. එයා හිතන්නේ අමරදේවක සින්දුවක් කහන්නේ හොඳයි කොච්චර කෙරුවක්වත් තියෙන ඒක සංගීතනේ කියලා. නමුත් මේ වෛරය තියෙන්නේ මගේ මේ මොහොතට කැමති නිසා අමරදේවක සින්දුවක් ලොක් කරගෙන අපි අමරදේවගේ සින්දුවක්. නන්දමානි සින්දුවක්. ජාපිටන මේ සාහිත්‍ය කරන්නේ කියලා සාහිත්‍ය තමයි අපේ එකම සාහිත්‍ය වර්තමාන මොහොත ද්වේෂ කිරීම තමයි. ඒක නිසා අපි මේ තියාගෙන ඉන්න හැම හැකියාවක්ම අපේ තියෙන මේ හැම ලාභ සත්කාර සම්මාන සිලෝක දිගේ ගිය හැම එකකින්ම කරන්නේ වර්තමාන මොහොතේ ඉඳ දෙන්නේ නැති එක. කවදා හරි මේ සාරාණීය ධර්ම හිතට අරගෙන මම්මගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට සමගිය භාවනා කරන අයට මෛත්‍රී කාය කර්ම කරනගේ මම මේ ඉඳගෙන ඉන්න කයට මෛත්‍රී කරනවා කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණයේ තේරෙයි දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් කියන. මේ ලෝකේ බුදු කෙනෙක් උපදිනවා කියන එක බොහොම දුර්ලභ දෙයක්. මේ ලෝකේ මනුස්ස භාවය ලැබෙනවා කියන එක බොහොම දුර්ලභ දෙයක්. මේ ලෝකේ ක්ෂණ සම්පත්තිය කියන්නේ මාත් එක්ක මම මේ මොහොතේ ඉන්න එක දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ දේ පෙන්නලා දුන්නත් අපේ හිත ජම්මේට වඩා පුරුද්ද ලොකුයි කියලා වගේ වර්තමාන මොහොතේ හිත පිට පිටපන්න හැටි බලන්න. ඉතින් මේක මානව ධර්මයක්. මේ මම මගේ කයෙන් මගේ වර්තමාන මොහොතින් අත්දැකකට මේක මානව ධර්මයක්. මෙහෙම දෙයක් තිසෙනෙකුට ඒත්තු කරලා දෙන්න පුළුවන් වෙයි. ඒත්තු ගන්න තිරසෙකට මේක උත්සාහ කරන්න පුළුවන්. බලන්න තපස් වඩින්න පුළුවන්. දකින්න Taman තමයි දන්නේ මගේ කයට මගේ මොහොතට මෙතනට මම කොච්චර වෛර කරනවද කියන මුළු සංසාරේ පුරාට අපි කරලා තියෙන්නේ මම දැන් මෙතන කියනකට වෛර කරලා. ඒව මිනිස්සෙගෙන් පුළුවන් ද තව කෙනෙකුට මෛත්‍රිය. මේකමද මේකම අපි අනිත් පැත්ත හරවලා හිතන්න ඕනේ හුඳට නාලා හුඳට සැප දීලා කය වාඩි කරවලා මට ඊට වැඩිය අද චිත්තක්ෂණයක් මගේ වර්තමාන මොහොතට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ඒක බුදුහාමුදුරණ කරන මෛත්‍රියක් ශබ්‍රක්‍මචාරින් වහන්සේලාට කරන මෛත්‍රියක් තමන්ට කරන අත්කුසලයක් ඉතින් අනිවාර්යයෙන්ම සතිය වර්ධනයක් අප්‍රමාදයේ වර්ධනය. ඉතින් ඒ අප්‍රමාදයේ වර්ධනය කරගන්න මොකද්ද අඩුපාඩු තියෙන්නේ කියලා හිතන්න බෑ. මොනම දෙයක් අතල්ලා. අපි මේක මේ විදිහට සලකන්නේ අපි හිතන්නේ මේ වර්තමාන මොහොතේ හොඳක් පින් කරන්න නම් මෙහෙම ඉඳගෙන ඉඳලා හරියන්නේ නෑ. මුඛාකාරි වෙන පින්කමක් කරන්න ඕනේ. ඉන්දිය දඹදිව යන්න ඕනේ. එහෙම නැත්නම් බෝධි පූජා තියන්න ඕනේ. මුන්දම පින්කම ලොකුම පින්කම තමයි මේ වර්තමාන තමන් ඉන්න ඉරියව්වට මෛත්‍රී කිරීම කියන කතාව අපි කවදාද තේරුම් අරගන්න ඒක ඒ ඒ ඒ කියන සම්මා සංකප්පයෙන් සම්මා දෘෂ්ටියෙන් බලන්න පටන් අරගත්තොත් අපි කවදාද ඉඳුන් හිටුම් පහසුකම ලබලා තියෙන්නේ අපි හිතනවා ඉඳුන් හිටුම් පහසුකම තියෙන සුඛෝපභෝගී වස්තුවල කියලා. අපි ඒව හම්බ කරනවා තන්ද උදේ අමුඩ ගහගත්තාම හැන්දෑවේ විකුරාද හැන්දෑව වෙනකන් අමුඩ ලියනතෝ හම්බ කරනවා. මේ සැප ආසන වල තමයි සැප තියෙන්නේ කෑම වල තමයි සැප තියෙන්නේ රූප වල තමයි සැප තියෙන්නේ වේදනාව වල තමයි සැප තියෙන්නේ කියලා. නෝ සැප තියෙන්නේ වර්තමාන මොහොතේ ඉදුම් ගිටුම් පහසුකම නෑ තමන්ට තමන් මෛත්‍රී කරනවා නම් නැත්නම් ඉන්නේ ඉරියවට මෛත්‍රී කරනවා පූසිද්ධියා බලන්න. ඔය මොනවා නැතත් හැම ඉරියව්වෙම මොනතරම් ජොලියද ඉන්නේ කියලා. ඒකට එච්චර දුරට කියන්න ඕනේ නෑ. ඌ පෙන්නලා දෙනවා තොපි කොච්චර හම්බ කරත් බලපෑව තොපි තනි කකුලෙන් ඉන්නේ මම බලපං කොච්චර ජොලියේ ඉන්නවද කියලා ඌ ඇවිදින හැටි බලන්න ග්‍රේස් එක බුදියාගෙන ඉන්න වෙලාව බලන්න කොච්චර සුන්දරව ඉන්නවද කියලා අපිත් ඔය පූසෙක් වගේ තමයි හිටිය අවුරුදු 6 වෙනකම් දැන් නෑ අපි අම්මගේ ඔඩොක්කට පැනලි වල්ලා වකුටුනාට පස්සේ අපිට සියලු සැප තිබුණා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් හම්බ කරලා තියෙන්නේ අරක උපේලා තියෙනවා මේක උපේලා තියෙනවා අර දාන්න මාන ටික අරගෙන තියෙන නිසා එකම චිත්තක්ෂණයක්වත් Tamanට මෛත්‍රී කරලා නැහැ කරන්න දන්නෙත් නැහැ ඒක තමයි උසස්ම මනුස්සකම කියලා දන්නෙත් නැහැ එහෙම කෙනෙක් නම් හීනකින්වත් හිතන්න එපා සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර යාට මෛත්‍රී කාය කර්මයක් කරන්න පුළුවන් මේ කිය. කෙරෙනවා කෙරෙනවා නිකන් හීනෙන් දොඩවනවා වගේ එකක් කියලා. අපි හීනෙන් බබලා hina වෙන්නේ. හීනෙන් එක එක වැඩ කරන ඒ වගේ අපේ අතේ සිද්ධ වෙනවා. නමුත් ඒක ඇතුළේ ගැඹුරු අර්ථය ගන්නවා නම් විපස්සනා කරන සතිය වඩන අප්‍රමාදව ගත කරන කෙනා එක චිත්තක්ෂණයක්. තම මේ වාඩි වෙලා ඉන්න නැත්නම් සක්මන් කරනවා නැත්නම් හිටගෙන ඉන්නවා නැත්නම් නිදාගෙන ඉන්නවා. අන්නේ ඉන්න ඉරියව්වේ ඉන්න ඒ චිත්තක්ෂණයේ හිත එළඹ වාසය කරනවනම් සමාදම් වෙනවනම් මේක මේ manussකම කියලා හිතනවනම් මේ ක්ෂණ සම්පත්තිය කියලා හිතනවනම් ශාසන සම්පත්තිය කියලා හිතනවනම් අපි ඒක නොකරන්න තියෙන එකම හේතුව අවිද්‍යාව විතරයි. නොදැනුවත්කම. අපි හිතනවා මේ සුඛෝපභෝගී වස්තු වලයි තියෙන්නේ ඉඳුන් හිටුම් පහසුකම කියලා. නෑ සරුවචනාංශයේ ඇටේරියා වණේක අමු සීතලයි. දෙට දෙපඩ සිවුරට නිදාගෙන ඉඳලා උදේ පාන්දර එතෙන්ද යාග හෝම කරන්න ආපු බමුණෙක් කතා කරලා අහනවා මේ ඔබතුමා රාත්‍රියේ සෝසේ හිටියද කියලා. බුදුන්සේ දේශනා කරනවා සෝසේ නිදන්නන අතර මාත් කෙනෙක් තමයි කියලා. උන්වහන්සේට මේ යහනාවල් හදලා උඩු වියන් ඇති වියන් බදලා මොකක්වත් නැහැ. ඇටේරියා කැලේ ඇටේරියා කොළ ටිකක් උඩ පැද මේ තිවුර දාගෙන ඉන්නවා. ඒ තාම අඩුම සම්පත්‍ති ප්‍රමාණයකින් වැඩිම සැපක් විඳපු මිනිස් තමයි අපේ අත්තමල මුත්තමල. ගම ගෙදර ගමේ ළඟ තියලා තියෙන්නේ කණ්ඩ කොටණ්ඩයි ඉන්න ඉඳින්නයි පහන තියණ්ඩයි දොර අටවණ්ඩයි වංගෙඩිය විතරයි. දැන් ගෙදරට කියලා බලන තියෙන උපකරණ ප්‍රදේශ වංගෙඩියක් ඇත්තෙම නැහැ. මුළු ගම රාගේ තන්නේ කර ගම සේවය කෙරුවේ ඒක වංගෙඩිය විතරයි. ඒකේ ඔක්කොම වැඩ ගන්න. දැන් එක එකට එක එක දේවල් තියෙනවා මේ ඔළුව විතරක් වංගෙඩියක් වෙලා තියෙනවා. ඒකීතු උදේ ඉඳලා හැන්ද වෙනකම් පිටිකොටන වගේ දඩබඩ දඩබඩ දඩබඩ ගාන එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ දේවල් හොයනවා වෙනුවට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ ඉඳුන් හිටුන් පහසුකම නැත ඉන්න ඉරියව්වට ප්‍රේම කරනවා කියලා කියන්නේ ඉන්න ඉරියව්වට එළඹ වාසය කරනවා කියන්නේ එනබ සිත මේ අප්‍රමාදී යොදලා භවනා කරනවා නම් ඒ මිනිස්යාට ඒ චිත්තක්ෂණේ වටිනාකම නිසා එයාට තව කෙනෙකුට සැප දෙන්න ඕන නම් කරන්න තියෙන්නේ කරදර කරන්න තු ඉන්න එක විතරයි. මොන දේ දුන්නත් පණිසුකට කරදරයක්. හොඳම දේ තමයි යාට ඕන විදිහට නිදහස දෙන එක. ආනේ දේ කරන්න ඉස්සලාම Taman දැනගන්න ඕනේ. Tamanගේ හිත ආරින් නිදහස දෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ලැබිලා තියෙන උත්තරම සම්පත්‍ය ටික එතන එතන සමාදන් වෙලා ඉන්නවනම් ඒ මනසට තියෙන හැම කෙනෙකුටම මේකේ ඉඳ ඒකට කියන්නේ ප්‍රභවය කියලා. පොටෙන්ෂල් එක ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වනවා. ඒ දේ ලබා ගැනීමට තියෙන මේ ප්‍රභවය අතින් අපි ඔක්කොම සමානයි. ලබන්නේ කල්පලක්ෂකින් එකෙක්. අනිත් ඔක්කොමලා ඉන්නේ නොලැබිච්ච දෙයක් ගැන කට අරගෙන අර පරිේෂණ කරනවා මේ පරිේෂණ කරනවා නොලැබිච්ච දේවල් ගැන නමුත් ලැබපු දේ බුද්ධි විඳින පිරිස අඩුයි. ඒකයි ਸਰුවචනංශය අර විදිහට දේශනා කරන්නේ. ඇටීරියා කොල්ල ටිකක් උඩ දෙපඩ තිවුර ඉලාගෙන බුදියන්නේ ඉඳලත් සතපිලා ඉඳලත් කියනවා සුවසේ ලෝකේ සත පෙන්වන්න අතර මාත් කෙනෙක් කියලා. නිසා භාවනා කරන කෙනා මේ මේ සාරාණීය ධර්මයට අනේකන ඕමත්ම අහිංසක වෙනවා අර පිටුමෙසුන් දායක වෙනවා ලද දේෙන් සතුට වෙනවා මිසක් නොලැබිච්ච දේවල් හොයන්න යන්නෙත් නෑ යම් කිසි කෙනෙක් මේ වෙනකොටත් ලැබිච්ච නැද්දයක් හොයන කෙනෙක් ඉන්නොනම් අසත්පුරුෂයෙක් වගේ අයින් කළා දාලා නිකන් ඒ මිනිස්සුත් එක්ක කන්දක්වත් නගින්න යන්න එපා එහෙම කෙනෙක් එක්ක කවදාකවත් හරියන්නේ නෑ මොකද මේ මිනිස්සු අපි ආශ්‍රය කරන්නේ එයාට සැප ලබා ගන්න ඊට මීට වැඩිය හොඳයි දැනට සතුටෙක් ඉන්න පූසෙක් ආශ්‍රය කරන එක. මාළු ටැංකේ ඉන්න මාළුවෙක් ආශ්‍රය කරන එක හොඳයි. ඌ ජොලියේ ඉන්නවා. ඒ නිසා බුදුචානන්සේ දේශනා කරපු මේ ධර්මය එතන එතන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන අපිට තේරෙනවා නම් දවසින් දවස දවසින් දවසත් මේ ප්‍රථම වර්තමාන මොහොතට جوړු වෙනවා වර්තමාන මොහොතට එළඹ වාසය කරනවා වර්තමාන මොහොත සමාදන් වෙනවා නම් ඒ කෙනාගේ නිකුත් වෙන ඒ කම්පන ශක්තිය ඒ බොහොම සෞඛ්‍ය සම්පන්නයි කියනවා good vibes කියලා කියනවා එහෙම ඔව් ඒකෙන් මම බණ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා එහෙම Taman තුලම තියෙන මේ සැප Taman තුලම තියෙන මේ ප්‍රභවය Taman තුල මේ සියලු දේම කියනවා කියන පිළිස්සතල මේ ලෝකයේ තියෙන පරිසර දූෂණය පෘථිවිය රැකීමත් එක බලනකොට එහෙම Taman තුලින් සතුටින පිරිස අතර විශාල ජාලයක් අද තියෙනවා කියලා ඉන්ටර්නෙට් එකේම කියන එකට කියනවා කොන්ෂස් සාමි කියලා. මේ මොනක්වත් මට එපා මේ මේ ඇති කියන කට්ටිය අතර හැම જાතින් අතරම එහෙම කට්ටිය අතර මේ දවස්වල සංවිධානයක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේත් නෑ ඒගොල්ලෝ අතර සංවිධානයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ එකතු වෙන්න පටන් ගත්තා ඒ තරම ලෝකෙ පිරියෙන්නේ. ඒ තරම්ම ලෝකේ උණු වෙන නිසා, ඒ තරම් ලෝකේ දූෂණය කරන නිසා, ඒ තරම්ම ලෝකයේ මේ බලකාමෙන් ඉන්න නිසා එහෙම ඉන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඒක මේ යුගයෙන් ඇති වෙච්ච එකක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අහිංසක වෙන්න. තාමත්ම චාම් ජීවිත ගතකරන්න. කිසි දේ දවසකවත් නොලැබිච්ච දෙයක් ගැන තැවෙන්න යන්න එපා. ඒ වගේම කවුරු හරි වැරදි කෙරුවට මට අධිකාරණ ශක්තිය කවුරක්වත් දීලා නැහැ. එයා කරරුවත් එයා ඇහුවොත් විතරක් කියලා දෙන්න නැත්නම් මේ වගේ බණ කිව්වට ප්‍රශ්නයක් නැහැ. මොකද බුදුහාම කියපු දෙන්නේ. ආන් ඒ විදිහට කරනා මිසක ඉංගියක්වත් කරන්න යන්න එපා. ඉංගියක් කරපු ගමන් වෙන්නේ අපේ අතර තියෙන බණ භාවන පැත්තක තියේදී සාමිත් නැති ඒකයි මේ නිකාය ભેදයක් තියෙන්නේ. ඒකයි මේ එක එක අතර රණ්ඩු දරුවලේ මේ තියෙන්නේ මොන ආගමක් කරගෙන බලන්නේ හැම ආගමකම නිකාය ભેදයක් තියෙනවා. හරිම කැපයි. ඒ තරමටම ඒක නැතිකරන්න ඉන්න જાති අතරම නිකාය ભેදයක් තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕන නිකාය ભેදෙ නෙමෙයි අපිට ඕන කරලා තියෙන්නේ සියල්ලට මුල් වෙන මනුස්සකම්. ශබ්‍රමචාරින්නාසල අතර සියලු මනුස්ස ගුණ ටික තියෙනවා. සියලු හැකියාවන් නැත්නම් අපි කියනවා ප්‍රභවයේ තියෙන නිසා අපිට හැමදාම භාවනාවේදී අපිත් එක්ක භාවනා කරන අනෙක් ශබ්‍රමචාරින් වහන්සේලාගේ ඒ තියෙන ප්‍රභවය ඒ හැකියාව දැන ගැනීම සඳහා අපේ මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව ශාලාවේ පළවෙනි ධර්ම දේශනේ නිමා මෙතනින් සටහන් කරනවා. ශිර දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා